ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි දන්නවා විනය පිටකය සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය කියන මේ පිටක තුනක සංග්‍රහ වෙලා ඒ පිටක තුනේ නොඑක් නොඑක් තැන්වල නොඑක් ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේ මේ භාවනා මාර්ගයේ නිවනට මඟ දේශනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ වෙත ධර්ම ශ්‍රවණයට පැමිණි නොඑක් සත්වයන් ඒ ධර්ම ශ්‍රවණයට පැමිණි අවස්ථාවල ඒ අයගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩි තියෙන ආකාරය දැනගෙන භාග්‍යතුන් වහන්සේ ඒ ඒ සත්‍යයන්ට ගැළපෙන ආකාරයට ධර්ම දේශනා කරන්න තිබුණා. එවන් ධර්මය මේ ත්‍රිපිටකයක සංග්‍රහ වෙලා තියෙනකොට ඒ හැමතැනම බුදුරජාණන් වහන්සේ නොඑක් ආකාරයකින් නිවන් මාර්ගය දේශනා කරනවා. ඒ නිවන් මාර්ගය විවර කරගෙන ඒ නිවන් මාර්ගය තුල ගමන් කිරීම බෞද්ධ හැම සිළු දෙනා විසින්ම කළ යුතු ඒ හැම සිර දෙනාගේම අවසන් නිවන් ඉලක්කය උදෙසා කළ යුතු දෙයක් බවට පත් වෙනවා. එතනදී භාග්‍යතුන් වහන්සේ අපිට දෙන අවවාදය යෝවෝ ආනන්දමය ධම්මෝච විනයෝච දේශිතෝ පඤ්ඤත්තෝ සෝවෝ මමච්චේන සත්තා කියන ආනන්දේනි මගේ ඇවෑමෙන් මං විසින් දේශනා කරපු ධර්මයක් විනයක් ශාස්ත්‍රුන් වහන්සේ බවට පත් වෙනවා කියන මේ අදහස ඊටාම වැදගත්. මේ නිසා අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ට යෙදුණු මේ ත්‍රිපිටක ධර්මය ධර්ම විනය මුල් තැන තියාගෙන ඒ ධර්ම විනයෙන් තමයි අපට නිවන් මාර්ගය විවෘත කරගන්න තියෙන්නේ. ඒ නිවන් මාර්ගය විවෘත කරගෙන යන ගමනේදී අපට හැම සියලු දෙනාටම ඒකාකාරීව ත්‍රිපිටකය පරිශීලනය කරලා ඒ තුලින් භාවනා මාර්ගය විවෘත කරගන්නවා කියන එක පහසු කටයුත්තක් නොවේ. මේ අපහසුතාවය අතීතයේ ඉඳලම පැවතිච්ච අවස්ථාවක ඊට විකල්පයක් විදිහට ඊට විසඳුමක් විදිහට මේ විසුද්ධි මාර්ගය රචනා වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේදී පමණ බුද්ධඝෝෂ මහා ස්වාමීන් වහන්සේ විසින් ඒ විසුද්ධි මාර්ගය ඇසුරු කරගෙන විසුද්ධි මාර්ගය තුල මුලපතන් විස්තර වෙන මේ නිවන් මාර්ගය අපට හැකි ආකාරයකින් හැකි උපරිම ආකාරයකින් විස්තර කරමින් පැහැදිලි කර දීම තමයි මේ වැඩසටහනේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ. මේ වැඩසටහන අපි අමත පදං කියන නමින් මේක හඳුන්වන්නේ. මේ වැඩසටහන අමත පදං කියලා නමක් අපි මේකට යෝජනා කරන්න තියදුනේ නිවනට මඟ කියන අදහසින් යුතුව. විසුද්ධි මාර්ගය මුලපටන් විස්තර කරන මේ වැඩසටහනේ විසුද්ධි මග්ග කියන වචනයේ තේරුමත් නිවනට මඟ කියන එකමයි. ඒ අර්ථයෙන් යෙදෙන්න අපි අමත පදං කියන නම තෝරගන්න තියදුනේ. මේ වචනය පිළිබඳවත් මේ නම පිළිබඳවත් අපි කෙටියෙන් පැහැදිලි කිරීමක් කරලා අපි වැඩසටහන ආරම්භ කරොත් හොඳයි කියලා මම හිතනවා. අම්මත පදං කියන මේ වැඩසටහනට අපි මේ නම තෝරගන්නේ අපි දන්නවා ධම්මපදයේ ගාථාවක් තියෙනවා අප්‍රමාදෝ අමත පදං කියලා. අප්‍රමාදය අමත පදං කියන නමෙන් හඳුන්වනවා. මෙතන අප්‍රමාද කියන අමත පදන් කියන පදය විස්තර කරන අර්ථ කතාව අපට පැහැදිලි කරනවා අමත පදන්ති අමතං උච්චති නිබ්බානං අමත කියන වචනයෙන් හඳුන්වන්නේ නිර්වාණය කියලා සංහි අජාතත්තා න ජීයති න මීයති තස්මා අමතං උච්චති මේ නිවන කියන එක ජාත දෙයක් නෙවෙයි හටගත් දෙයක් නෙමෙයි උපන් දෙයක් නෙවෙයි ඒ නිසා ඒක දිරීමට මරණයටපත් වෙන්නේ නැහැ. මේ නිසා නිවනට අමත කියන නම යෝජනා වෙනවා. ත්‍රිබුදුරජාණන් වහන්සේ මෙතනදී අමත කියන නමින් මේ නිසා හඳුන්වන්න තියදුනේ නිවන කියන අදහස. පද කියන පදයේ තේරුම ගමන කියන අර්ථය. පද ගමනේ කියලා අපේ පාලියේ ධාතුවක් තිබෙනවා ක්‍රියා ධාතුවක්. මේ පද ගමනේ කියන ධාතුවෙන් හැදෙනවා පජ්ජಂತಿ ඉමිනාති පදම්. මේ යමක් කරන කොටගෙන ගමන් කරනවා නම් ඒ ගමන් කරන දෙයට තමයි කියන්නේ පද කියලා. ඉතින් මෙතන අමත පදම් කියන වචනේ නිසා තේරුම වෙන්නේ අමතම් පාපනම් තීති අත්තෝ. නිවනට පැමිණෙනවා කියන අර්ථය. මේ නිසා අමත පදම් කියන්නේ අමතස්ස පදම්. නිවනට මාර්ගය අමත පදම්. අමතස්ස අධිගමෝපායෝති උත්තං හෝති කියලා කියන මේ නිවන අධිගමනය කරන උපාය මාර්ගය තමයි අමත පදම් කියලා කියන්නේ. මේ නිසා අපි මේ වැඩසටහනට නම යෝජනා කරන් තියදුනා අමත පදම් කියලා නිවනට මග එහෙම නැත්නම් නිවන අවබෝධ කරගන්නා නිවන අධිගමනය කරගන්නා උපාය මාර්ගය කියන අදහසින් යුතුව. ඒ අනුව විසුද්ධි මාර්ගය කියන වචනේ තේරුමත් ඒකමයි. විසුද්ධි කියන වචනේ තේරුම නිවන කියන එකයි. මාර්ගය කියන්නේ ඒ නිවන අධිගමනය කරන උපාය මාර්ගය. ඒ අදහසම ඒ අර්ථයෙන් යෙදෙන්න අපි අද වර්තමානයේ මේ විසුද්ධි මාර්ගය විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විද්‍යුත් දහම් කතිකාවතක් වශයෙන් විවරණය කිරීම අපි අමත පදම් කියන නමින් නම් කරන් තිබුණේ. එනිසා මේ වැඩසටහන අපි මුල පටන් මේ වැඩසටහනේදී අපි නිවනට මාර්ගය කියන නම යොදලා අමත පදං කියන නමින් විසුද්ධි මාර්ගය මුලපටන් අපිට හැකි ආකාරයකින් මේ විසුද්ධි මාර්ගය නිවනට මාර්ගය විවර කරනවා. එනිසා මේක නිවන් දකින්න බලාපොරොත්තු වෙන සත්පුරුෂයන්ට නිවන් දකින්න බලාපොරොත්තු වෙන සාදු ජනයාට අවස්ථාවක්. ඒ අයට තමන්ගේ නිවන් මාර්ගය විවෘත කරගන්නට නිවන් මාර්ගයේ ගමන් කරගන්නට වැදගත් අවස්ථාවක් වශයෙන් තමයි අපි මේක දකින්නේ. විසුද්ධි මාර්ගය විවරණය කරන නොඑක් වැඩසටහන් ඇතැම් අවස්ථාවලදී තිබෙනවා. නමුත් අපි මෙතනදී විශේෂයෙන්ම විසුද්ධි මාර්ගයේ මුලපටන් සියල්ලෙන් සියල්ල ග්‍රන්ථයක් වශයෙන් විවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ග්‍රන්ථයක් වශයෙන් විවරණය කරනකොට ඒ විසුද්ධි මාර්ගය අපි සම්පූර්ණයෙන්ම මුලපටන් අරගෙන ඒ මුලපටන් විසුද්ධි මාර්ගයේ පදයක් පදයක් පාසා නොවුනත් හැම කරුණක්ම අපි සියල්ලෙන් සියල්ල අරගෙන විවරණය කරන්න බලාපොරොත්තු වෙනවා පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා ඒ නිසා අපි ඊ타ත්ම මෛත්‍රී සිතින් යුතුව ආරාධනය කරනවා හැම සියලු සාදු ජනයාට නිවන් බලාපොරොත්තු වෙන නිවන් උදෙසා තථාගතයන් වහන්සේගේ ධර්මයේ පරිශීලනය කරන ධර්මය අනුගමනය කරන්ට වෙරදරන සත්පුරුෂයන්ට අපි ආරාධනය කරනවා මේ අමත පදං අපේ මේ නිවනට මඟ විවරණය කරන විසුද්ධි මාර්ගය පැහැදිලි කරන විද්‍යුත් දහම් කතිකාවත සමග එකතු වෙන්න කියන ආරාධනය අපි මුලින්ම හැම සිල් දෙනාටම සිද්ධ කරනවා. ඒ අනුව අපි මේ විසුද්ධි මාර්ගය විවරණය කරන වැඩසටහනේ අද ආරම්භයේ විසුද්ධි මග්ග නිදාන කතාව එහෙම නැත්නම් විසුද්ධි මාර්ගයේ හැඳින්වීමේ නිදාන කතාව මුල පටන් අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මෙතෙන් පටන් අපි මේ විසුද්ධි මාර්ගය මුල පටන් පැහැදිලි කරනවා. අපි හැම සිල් දනාතම ඉතාමත් මෛත්‍රී සිතින් නැවත වාරයක් ආරාධනය කරනවා. මේ විසුද්ධි මාර්ගය පැහැදිලි කරන වැඩසටහනක් සමග එකතු වෙන්න කියන ආරාධනය අපි හැම සිල් දනාතම සිදු කරනවා. අපි මුලින්ම විසුද්ධි මග්ග කියන පදය අපි විසුද්ධි මාර්ගය කියන මේ ග්‍රන්ථය අපි පැහැදිලි කරගත්තොත් අපි විසුද්ධි මාර්ගය ග්‍රන්ථයේ තියෙන මේ ඔබ දකින්නේ විසුද්ධි මාර්ග පාලි ග්‍රන්ථය විසුද්ධි මග්ගෝ කියන නමින් සඳහන් වෙන මේ විසුද්ධි මාර්ග පාලි ග්‍රන්ථය හේවා විතරණ මුද්‍රණය. එතකොට මේ පාලි හේවා විතරණ විසුද්ධි මාර්ග ග්‍රන්ථය තමයි අත්‍තරම අපි මෙතනදී පරිශීලනය කරන්නේ. ඒ වගේම විසුද්ධි මාර්ගය පිළිබඳව සිංහල විසුද්ධි මාර්ගයක් තිබෙනවා. ඒ සිංහල විසුද්ධි මාර්ගය තමයි මේ තියෙන්නේ. මාතර ධර්මවංශ ස්වාමින් වහන්සේ විසින් පරිවර්තනය කරනු තියෙන විසුද්ධි මාර්ග ග්‍රන්ථය. එතකොට යම් කෙනෙකුට මේ pāli ග්‍රන්ථයේ මේ විදිහටම පෙරලගෙන කියවගෙන යන්න බැරි නම් මේ වැඩසටහනත් එක්ක එකතු වෙන අයට මේ සිංහල විසුද්ධි මාර්ගය තමන් ළඟ තියාගත්තත් කමක් නැහැ. නමුත් පාලි විසුද්ධි මාර්ගයේ පරිශීලනය කරන්න පුළුවන් නම් ඒක අපි පාලිය පැහැදිලි කරනවා. මේ පැහැදිලි කරන පාලිය Taman පරිශීලනය කරගන්න පුළුවන් නම් ඒක ගොඩක්ම වැදගත් වටිනවා. ඒ නිසා මේ වැඩසටහනත් එක්ක එකතු වෙන අයට අපි ආරාධනය කරනවා මේ විසුද්ධි මාර්ග ග්‍රන්ථය තමන් අතේ තියාගන්න උත්සාහ කරනවා නම් හොඳයි කියලා. ඒ වගේම තමයි මම ඔබට ඉදිරිපත් කරන්නම් එක්තරා විදිහට මාර්ගගත ක්‍රමයට මේ අන්තර්ජාලයේ සංස්කරණ තිබෙනවා විශුද්ධි මාර්ග සංස්කරණ. ඒ අන්තර්ජාල සංස්කරණයක් ඔස්සේ විශුද්ධි මාර්ගය Tamanට පරිශීලනය කරගන්න බලා ගන්න පුළුවන් නම් ඒකත් ප්‍රයෝජනවත් වෙයි මේ වැඩසටහන සඳහා. ඒතර ඒ කාරණයක් අපි සඳහන් කරමින් අපි විශුද්ධි මග්ග කියන ග්‍රන්ථ රත්නය පැහැදිලි කරන්නට අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. විසුද්ධි මාර්ගය රචනා වෙන්නේ ඔබ දන්නවා බදන්ත බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේ විසින් ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ ඒ කියන්නේ බුද්ධ වර්ෂයෙන් ගතොත් බුද්ධ වර්ෂ 953 975 කියන දෙක අතරේ මේ කාලේ තමයි විසුද්ධි මාර්ගය රචනා වෙන්නේ. ඒ විසුද්ධි මාර්ගය අර්ථ කතා ආචාර්ය බුද්ධඝෝෂ මහා ස්වාමීන් වහන්සේ විසින් තේරවාදී ත්‍රිපිටකය ඇසුරෙන් තේරවාදී භාවනා මාර්ගය විස්තර කරමින් තමයි මේ විසුද්ධි මාර්ගය රචනා වෙන්නේ. මෙතනදී අපි විසුද්ධි මාර්ගය ගැන පැහැදිලි කරන්නට මත්තෙන් පළමුවෙන්ම මේ බුද්ධඝෝෂ මහා ස්වාමීන් වහන්සේ පිළිබඳව කෙටියෙන් පැහැදිලි කිරීමක් කරොත් හොඳයි කියලා අපි හිතනවා. බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ පිළිබඳව නොඑක් තැන්වල නොඑක් ආකාරයෙන් සඳහන් කරනවා. ඒ අතරේ මහා වංශය ඊටමත් වැදගත් අර්ථ විවරණයක් ඉදිරිපත් කරලා තියෙනවා මේ විසුද්ධි මාර්ගය පිළිබඳව. බුද්ධ ගෝස්වාමීන් වහන්සේ පිළිබඳව. මහා වංශයේ එන තොරතුරු අනුව බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ බුද්ධඝෝෂ කියන තරුණයා දඹදිව භූමැද සමීපයේ ඉපදිච්ච කෙනෙක් බ්‍රාහ්මණ වංශිකයෙක් තියුණු නුවණක් තිබුණු කෙනෙක් මේ තියුණු නුවණක් තිබුණු කෙනෙක් වශයෙන් ඔහු බ්‍රාහ්මණයන් ඉගෙන ගන්නා මේ ත්‍රිවේදය කෙලවරට යනකම් ඉගෙන ගන්නවා කෙලවරට ඉගෙනගෙන ඔහු මේ බ්‍රාහ්මණ වේදය Tamanට හසල දැනුමක් වේදේ පිළිබඳව හසල දැනුමක් තියෙන පුද්ගලෙක් විදිහට මේ හැසිරෙන අතරතුර එක්තරා අවස්ථාවකදී දඹදිව බෝමැඩ සමීපයේ හිටපු රේවත කියන මහරහතන් වහන්සේට මේ බුද්ධඝෝෂ කියන තරුණය මුණ ගැහෙනවා. බුද්ධඝෝෂ තරුණයා එක්තරා අවස්ථාවකදී පතංජලිය සජ්ජායනය කරමින් ඉන්නවා තාම ව්‍යක්ත ප්‍රතිබල විදිහට. ඒ ව්‍යක්ත විදිහට පතංජලිය සජ්ජායනය කරනකොට මේ බ්‍රාහ්මණයන්ගේ වේද ග්‍රන්ථ ග්‍රන්ථාගත සජ්ජායනයක් සිදු කරනකොට මේ රේවත මහරහතන් වහන්සේ බුද්ධඝෝෂ තරුණයාට කතා කරලා කල්පනා කරන රේවත මහරහතන් වහන්සේ පළමුවෙන්ම මොහු ඊටාම නුවණක් තියෙන කෙනෙක්, තියුණු නුවණක් තියෙන කෙනෙක්. මොහුට සම්බුද්ධ ශාසනය වෙනුවෙන් යම් කිසි දෙයක් කළ හැකියි. මේ නිසා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් යම් වැදගත් මෙහෙවරක් ඉටු කරන්නට, සේවයක් ඉටු කරන්නට මොහුට මඟ පෙන්වා දිය යුතුයි කියන අදහසින් මේ රේවත කියන මහරහතන් වහන්සේ බුදුගුස් කරුණයා එක්තරා විදිහකට හික්මවන්න මොහු අතිශය තියුණු නුවණක් තියෙන කෙනෙක් ඒ වගේම ඒ පියුණු නුවන් නිසා වෙන්න ඔහුට දැඩි මාන්නයක් තියෙනවා. මේ නිසා රේවත මහරහතන් වහන්සේ කල්පනා කරනවා ඔහු හික්මවන්න ඕනේ. මේ නිසා බුද්ධඝෝෂ තරුණයාට කතා කරලා කියනවා කවුද මේ කොටලු හඬින් කෑ ගහන්නේ කියලා. ඉතින් බුද්ධඝෝෂ තරුණයා බොහොම මාන්නෙන් උද වෙඩි ගිය කෙනෙක්. ඒ නිසා මේ කොටලු හඬින් කෑ ගහනවා කියලා කියනකොට ඔහු එක්තරා විදිහකට තරහ අරගෙන කිපිලා මේ මහරහතන් වහන්සේට කියනවා නුඹ දන්නවද මේ කොටුළු හඬේ අර්ථය කියලා? ඒ වෙලාවේදී රේවත මහරහතන් වහන්සේ සඳහන් කරනවා කොහොමව දන්නවා කියලා. බුදුගොස් තරුණයට ත්‍රිවේදී ඉගෙන ගන්න අවස්ථාවේදී ත්‍රිවේදීය හදාරනකොට එහි Tamanට තේරිලා තිබුණ Tamanට යම් යම් ගණ්ටි ස්ථාන විදිහට ප්‍රකට වෙලා තිබුණ තැන් පිළිතුරු සොයාගත සොයා ගැනීම අපහසු වෙච්ච තැන් මේ බුදු කුස් තරුණය මෙරේවත මහරහතන් වහන්සේට ඉදිරිපත් කරනවා. රේවත මහරහතන් වහන්සේට ඉදිරිපත් කරනවා තමන් ගාව තිබුණු සියලු ගන්තිස්ථාන ඉදිරිපත් කරන හැම හැම ගන්තිස්ථානයක්ම රේවත මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා. මේ පැහැදිලි කිරීමත් එක්ක බුදු කුස් තරුණයාගේ මාන්නේ එක්තරා විදිහකට අඩු වෙනවා. ඔහු මාන්නේ අඩු වෙලා ඔහු එක්තරා විදිහකට හික්මීමකටපත් වෙනවා. මේ වෙලාවේදී රේවත මහරහතන් වහන්සේ මේ බුද්ධකෝෂ තරුණයාගෙන් අහනවා මමත් නුඹට එක්තරා විදිහකට ප්‍රශ්නයක් අහන්නම් උත්තරයක් දෙන්න පුළුවන් කියලා. ඒ වෙලාවේ මේ තරුණයා කියනවා අහන්න කියලා. ඉතින් රේවත මහරහතන් වහන්සේ අභිධර්මයෙන් එක්තරා ප්‍රශ්නයක් අහනවා. මේ අභිධර්මයෙන් අහන ප්‍රශ්නය නිසාවෙන් මේ ප්‍රශ්නයේ අර්ථය තේරුම් ගන්න නොහැකි වෙච්ච බුද්ධඝෝෂ තරුණයා මේ රේවත මහරහතන් වහන්සේ කියන මට මේ ප්‍රශ්නයට උත්තරේ හොයලා දෙන්න කියලා. දැන් රේවත මහරහතන් වහන්සේ බුද්ධ ගුස්කර්මයට කියනවා මේ ශාසනයෙහි පැවිදි වෙන අයට විතරයි අපි මේ මේවා කියලා දෙන්නේ. ඒ නිසා පැවිදි වෙන්න කියලා. බුද්ධ ගුස් තරුණයා පැවිදි බිමටපත් වෙන්නේ මෙන්න මේ ප්‍රශ්නවලට පිළිතුරු හොයාගන්න යම්කිසි අධ්‍යයනයක් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ විදිහට පැවිදි වෙන මේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ ත්‍රිපිටක ධර්මය ඒ රේවත මහරහතන් වහන්සේ සමීපයෙන් ඉගෙනගෙන උන්වහන්සේගෙනුත් මේ ත්‍රිපිටකය හදාරලා ඊට අනතරව උන්වහන්සේට අවශ්‍ය වෙනවා මේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේට අවශ්‍ය වෙනවා අර්ථ කතාවක් ලියන්න. ඉතින් සඳහන් කරන මේ ඥානෝදය කියන ප්‍රකරණයක් මේ ඉන්දියාවේදී රචනා කරා කියලා. මේ ඥානෝදය කියන ප්‍රකරණය රචනා කරාම ඒක දැකලා මේ රේවත මහරහතන් වහන්සේ කියනවා මේ ඉන්දියාවේ දඹදිව නෙවෙයි අර්ථකථා තියෙන්නේ මේ අර්ථකථා තියෙන්නේ ලංකාද්වීපයේ. ඒ නිසා ඔබ යන්න ලංකාද්වීපයට. ඒ නිසා ලංකාද්වීපයට ගිහිල්ලා මේ ධර්මය හදාරලා ඒ ධර්මයේ පරිශීලනය කරලා අර්ථකථා රචනා කරන්න කියන ආරාධනයක් කරනවා. එතනදී උන්වහන්සේ සඳහන් කරනවා පාලි මත්තන් ඉදානීත නත්ති අර්ථකථායිද මේ pāli මාත්‍රේ විතරයි මෙහි තියෙන්නේ. අර්ථ කතාව මෙහි නෑ. අර්ථ කතාව තියෙන්නේ ලංකාවේ. ඒ වෙන විට දඹදිව අර්ථ කතාව එක්තරා විදිහකට අතුරුදහම් වෙලා එක්තරා විදිහකට ඒක වියැකිලා ගිහිල්ලා ඒ නිසා ආරාධනයක් තමයි ලංකාද්වීපයට වැඩම කරන්න ලංකාද්වීපයට වැඩම කරලා ලංකාද්වීපයේ මහා විහාරයේ මේ අර්ථ කතා තියෙනවා ඒ නිසා ඒ අර්ථ කතා පරිශීලනය කරලා අර්ථ කතා අපටත් ඒ කියන්නේ දඹදිව ආදී මේ අනෙකුත් රටවල අයටත් පරිශීලනය කරන්න පුළුවන් ආකාරයට ඒ කාලේ පැවතිච්චි එක්තරා විදිහකට ජාත්‍යන්තර භාෂාවක් වෙච්ච පාලි භාෂාවට මේ අර්ථකථා රචනා කරන්න අර්ථකථා පරිවර්තනය කරන්න කියන ආරාධනය සිදු කරනවා. ඒ අනුව තමයි මේ බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ අපතම ලංකාවට පැමිණෙන්නේ. උන්වහන්සේ ලංකාවට ඇවිල්ලා ලංකාවේදී මහා විහාරයට ගිහිල්ලා මහා විහාරයේ වැඩ හිටපු සංඝපාල කියන මහා ස්වරන් වහන්සේ වෙතින් මේ සංඝපාල ස්වාමීන් වහන්සේ තමයි ඒ කාලේ මහා විහාරයේ හිටපු සංඝනායක මහානායක ඒ සංඝපාල මහරහතන් වහන්සේ නමක් විය හැකිය අනිවාර්යෙන්ම සංඝපාල මහරහතන් වහන්සේ වෙතින් සීහල අටකතා සහිතව සියලු තේරවාදත් සහිතව ත්‍රිපිටකය ඉගෙන ගන්නවා. සිංහල භාෂාවත් හදාරලා ඒ වගේම pāli භාෂාවේ කෙල පැමිණිලා සංස්කෘත ආදී භාෂා කොහොමටත් බ්‍රාහ්මණයෙක් නිසා දන්නවා. ඒ සියලු දේවල් සමග මහා විහාරයේ සංඝපාල මහරහතන් වහන්සේ ඇසුරු කරගෙන උන්වහන්සේ සීහල අටකතා සහිත ත්‍රිපිටක ධර්මයේ ඉගෙන ගන්නවා. ඒ ත්‍රිපිටක ධර්මයේ ඉගෙනගෙන අවසානයේ මහා සංඝයා රැස් කරලා තමන්ට මේ අටුවා සීහල අටකතා මාගදී භාෂාවට පරිවර්තනය කරන්න pāli භාෂාවට පරිවර්තනය කරන්න ඉල්ලනවා. මාගදී භාෂාව එහෙමත් නැත්නම් pāli භාෂාව කියන එක තමයි ඒ වන විට ලෝකේ හැම රටකම පරිශීලනය වෙච්චි භාවිත වෙච්චි එක්තරා විදිහකට ජාත්‍යන්තර භාෂාවක්. මේ ජාත්‍යන්තර භාෂාව වන මාගදී භාෂාව, සුද්ධ මාගදී භාෂාව ලෝකේ හැම රටකම තියෙන නිසා බෞද්ධ හැම රටකම පරිශීලනය නිසා ඒ හැම කෙනෙකුටම පරිශීලණයට පහසු වෙන විදිහට මේ සීහල අර්ථ කතා සුද්ධ මාගදී භාෂාවට පරිවර්තනය කරන්නට මේ බුද්ධඝෝෂ මහා ස්වාමීන් වහන්සේ මහා විහාරයේ මහරහතන් වහන්සේලා මහා විහාරයේ සංඝයා රැස් කරලා ඒ අයගෙන් අර්ථ කතා පොත් ඉල්ලනවා. මේ අර්ථ කතා පොත් ඉල්ලනවා කියන කාරණයක් අපි ටිකක් පැහැදිලි කරගෙනම ඉදිරියට ගියොත් හොඳයි කියලා මම හිතනවා. අපි වර්තමානයේ අපිට අර්ථ කතා කියනකොට ත්‍රිපිටකය කියනකොට අපිට මතක් වෙන්නේ මේ පොත් සමුදායක් මුද්‍රණය වෙච්ච පොත් සමුදායක්. නමුත් අපි දැනගත යුතුයි මේ කාලේ මේ හැම පොතක්ම තිබුණේ පුස්කොළ පොත් විදිහට. පුස්කොළ පොත් විදිහට තියෙනකොට මේ අද තරම් ග්‍රන්ථ බහුල නැහැ. ග්‍රන්ථ බහුල නැති නිසා අද තරම් මේ ග්‍රන්ථ නොමැති නිසා ඒ කාලයේ එක විහාරස්ථානයකට සමහර වෙලාවට එක එක විහාරස්ථානයකට සමහර වෙලාවට එක පුස්කොළ පොතක් වෙන්න පුළුවන් තියෙනවා. එතකොට මේ පුස්කොළ පොත පරිශීලනය කරගෙන ඉගෙන ගන්න ස්වාමින්වහන්සේලා අනතුරුව තමන් අධ්‍යයනය කරලා අවසාන වෙලා තමන්ගේ විහාරස්ථානයට වැඩම කරනකොට මේ තමන් අධ්‍යයනය කරපු ඉගෙනගත්තු පොත දිහා බලාගෙන තව පුස්තක පොතක් ලියා ගන්නවා. මේ විදිහට තමයි මේ ග්‍රන්ථ නිෂ්පාදනය සිද්ධ වෙන්නේ. අද නම් වර්තමානයේ අපි පොතක් මුද්‍රණය කරනකොට මේකේ පිටපත් 1000ක් 2000ක් සමහර වෙලාවට ඊටත් වැඩි ගාණක් එකපාර මුද්‍රණය කරනවා. නමුත් පුස්කොළ පොත් ලියනකොට එහෙම කරන්න බෑ. එක පෙළාවකට ලියන්න පුළුවන් එක පොතයි. ඒ නිසා මේ පුස්කොළ පොත් රචනා කරන උන්වහන්සේලා තමන් ඉගෙනගෙන අවසන් වෙලා ඒ තමන් ඉගෙනගත්තු දේ පොත්වල නැවත වාරයක් ලියා ගන්නවා. ඉතින් මේ අර්ථ කතා ටිකත් සීහල අට කතා මේ වෙන විට පුස්කොළ පොත් විදිහට තමයි තියෙන්නේ. වළගම්බා රාජ්‍ය සමයේ අපි දන්නවා ත්‍රිපිටකේ ග්‍රන්ථහරු උඩ වුණා. මේ ත්‍රිපිටකේ ග්‍රන්ථහරු උඩ වෙනකොට සීහල අර්ථ කතා ග්‍රන්ථහරු උඩ වුණා. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාද්වීපයට ත්‍රිපිටක ධර්මය රැගෙන එනකොට අර්ථ කතා සහිතව ත්‍රිපිටකය තමයි රැගෙන ආවේ. නමුත් උන්වහන්සේ මේ පාලිය එහෙම නැත්නම් අපි කියන පෙළ දේශනය පාලි භාෂාවෙන්ම පවත්වාගෙන එහි අර්ථ විග්‍රහය සිංහල භාෂාවෙන් අපි සිංහල වික්ෂුන් වහන්සේලාට ඉගෙනනවා. අරිත්ත මහරහතන් වහන්සේ, තිස්සදත්ත කාලසුමන ආදී සීහල මහරහතන් වහන්සේලා මේ අර්ථ කතාව සිංහල භාෂාවෙන් පවත්වාගෙන ආවා. මේක එක්තරා විදිහකට කටපාඩමින් මතකේ පවත්වාගෙන ආපු දෙයක්. පාලියත් අර්ථ කතාවක් සියල්ලම. නමුත් බැමිණිතියා සාය කාලයේ ස්වාමීන් වහන්සේලා කල්පනා කරනවා මේ අනාගතයේ මතක ශක්තිය අඩු වික්ෂුන් වහන්සේලා ඇති වෙලා මේ අර්ථ කතා ආදිය විනාශ වෙන්න පුළුවන්. ඒ වාගේම මේ අර්ථ කතාව වෙනත් වෙනත් මතවාද එකතු වෙලා විනාශ වෙන්න පුළුවන්, දූෂණය වෙන්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේලා කල්පනා කරන මේ අර්ථ කතාව ග්‍රන්ථාරූඪ කරන අවස්ථාවේදී ත්‍රිපිටකේ ග්‍රන්ථාරූඪ කරද්දී අර්ථ කතාවත් ග්‍රන්ථාරූඪ කරන්න අවශ්‍යයි කියලා. එතනදී විශේෂ සිදුවීමක් වෙනවා අපි දන්නවා ශාසන ඉතිහාසයේ මේ බැමිණි පියාසාය කාලේ මහා වංශය සඳහන් කරනවා එක්තරා විදිහකට භික්ෂුන් වහන්සේලා පිරිසක් දඹදිවට වැඩම කරනවා. එතන මහාවංශ සඳහන් කරන්නේ සක්‍ර දේවේන්ද්‍රය විසින් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට අනතරලා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් පහුරක් මවනවා කියලා. අපිට සමහර වෙලාවට අද වර්තමානයේ මේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා පහුරක් මවනවා කියලා කිව්වහම අපිට හිතෙනවා මේක නිකන් සුරංගනා කතාවක් කියලා. නමුත් මේ වාගේ තැනකදී මේක සිද්ධ වෙන්නේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා මේ පහුරක් මවනකොට විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ඇවිල්ලා පහුර හදනවා නෙමෙයි සමහර වෙලාවට ඔහුගේ මඟ පෙන්වීම මේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාගේ යෙදවීම මේ පහුර නිර්මාණය කරන අයට ලැබෙනවා. ඒ අනුව පහුර නිර්මාණය කරන අයට සාමාන්‍යයෙන් තමන්ගේ බුද්ධියෙන් තමන්ගේ හැකියාවෙන් කර හැකි දේ ඊට වඩා සිය දහස් ගුණයක උපරිම හැකියාවකින් කරන්ට විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාගේ මඟ පෙන්වීම ඒ පහසුකම ලැබෙනවා. ඒ එහෙම ලැබිලා පහුරක් නිර්මාණය වෙනවා. ඉතින් සීහල භික්ෂුන් වහන්සේලා මේ පහුරට නැගලා දඹදිව බලා වැඩම කරනවා. මේ දඹදිව බලා වැඩම කරන අවස්ථාවේදී උන්වහන්සේලා මේ පහුරේ ඉඳගෙන පහුර කියලා කියන්නේ මේක එක්තරා විදිහකට නැවක්. මේ නැවේ ඉඳගෙන සීහල අර්ථ කතාවක් රචනා කරනවා. මේ රචනා කරන අර්ථ කතාව තමයි කියන්නේ මහා පච්චරි අර්ථ කතාව කියලා. ඊට අමතරව ලංකාවේ තිබුණ කුරුන්දිවැලි විහාරය කියලා වර්තමානයේ මම හිතන්නේ අපි හොයාගෙන තියෙන මේ කුරුන්දිවැලි විහාරයේ මුලතිව් ප්‍රදේශයේ මෙන්න මේ කුරුන්දි වෙලි විහාරයේදී අර්ථ කතාවක් රචනය වෙනවා. මේකට කියනවා කුරුන්දි අර්ථ කතාව කියලා. ඊට අමතරව මහා විහාරයේ වික්ෂුන් වහන්සේලා වෙත පැවතිච්ච මේ අර්ථ කතා විනිශ්චයන් සියල්ලම එකතු කරලා රචනා වෙච්ච අර්ථ කතාව තමයි මහා අට කතාව කියන එක. මහා අට කතාව කියන එක නිසා සසු මහා විහාරයේ වික්ෂුන් වහන්සේලා විසින් රචනා කරපු අර්ථ කතාව කියලා අපිට හඳුනා ගන්න වෙන්නේ. ඒ වගේම තවත් සීහල අටකතා යටතේ සංකේප අටකතාව කියලා අටකතාවක් තිබිලා තියෙනවා. ඒ වගේම ආන්ධ්‍ර භාෂාවෙන් අන්ධකට කතාව කියලා අටකතාවක් තිබිලා තියෙනවා. මේ වාගේ අර්ථ කතා පැවතුණා. ඒ අතර මේ සීහල අර්ථ කතාව සීහල භාෂාවෙන් තිබුණු නිසා සිංහල භාෂාව ලංකාවේ විතරක් පරිශීලනය වෙන නිසා විදේශික භික්ෂුන් වහන්සේලාට විදේශික ධර්මකාමී පිරිසට මේක පරිශීලනය කරන්න තියෙන අපහසුාවක් ඇති වෙනවා. ඒ අනුව බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ ඉදිරිපත් වෙනවා මේ අර්ථ කතා ටික එකල පැවතිච්ච ජාත්‍යන්තර භාෂාව වන සුද්ධ මාගදී භාෂාවට පරිවර්තනය කරන්න. ඒ නිසා උන්වහන්සේ මේ අර්ථ කතාව සුද්ධ මාගදී භාෂාවට පරිවර්තනය කරනවා. ඒ සුද්ධ මාගදී භාෂාවට පරිවර්තනය කිරීම පිණිස මේ අර්ථ කතා පොත් ටික ඉල්ලනවා. අර්ථ කතා පොත් ඉල්ලනවා කියලා කියන්නේ එතකොට මහා විහාරයේ ඒ වෙන විට මහා විහාරයේ භික්ෂුන් වහන්සේලාගේ පරිශීලනයේ රචනා වෙලා තිබුණු සීල අර්ථකථා පුස්කොළ පොත් ටික බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ ඉල්ලනවා Tamanta එය සුද්ධ මාගදී භාෂාවට පරිවර්තනය කරන්න. නමුත් ඒ ඉල්ලපු අවස්ථාවේදී මහා විහාරයේ මහරහතන් වහන්සේලා මේ අර්ථකථාව නිකම්ම දෙන්නේ නැහැ. ඒ මොකද කරන්නේ? මේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේගේ ග්‍රන්ථකරණයේ හැකියාව, ශක්්‍යතාවය පරීක්ෂා කරන්නට උන්වහන්සේලා එක්තරා ගාථා කීපයක් දෙනවා. ගාථා කීපයක් දීලා උන්වහන්සේලා කියනවා අතරම එක ගාතාවක් දෙන්නේ මේ ගාතාව තියෙන සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ ගාථා කීපයක් තියෙනවා. ඒ අතරින් එක ගාතාවක් දෙනවා. මෙන්න මේ ගාතාව ආශ්‍රය කරගෙන මේ ගාතාව අනුව අර්ථ කතාවක් රචනා කරන්න කියන මතක් කිරීම සිදු කරනවා. ඒ අනුව උන්වහන්සේ මේ දෙන ගාථාව තමයි අපි අත්‍තරම විසුද්ධි මාර්ගයේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විසුද්ධි මාර්ගයේ කතා කරන්න බලාපොරොත්තු වෙන ගාථාව මේ සීලී පතිත්තහය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් කියන ගාථාව. ඉතින් උන්වහන්සේ මෙන්න මේ ගාථාව ඇසුරු කරගෙන මේ සමස්ත විසුද්ධි මාර්ගය රචනා කරන්නේ. ඒ නිසා උන්වහන්සේ මේ විසුද්ධි මාර්ග රචනයේත මූලික වෙන ගාථාව තමයි මේ සීලේ පතිත්තහයේ නරෝසපඤ්ඤ කියන ගාථාව. ඉතින් උන්වහන්සේ මේ ගාථාව ඇසුරු කරගෙන මහා විහාරීය භාවනා මාර්ගය විසුද්ධි මාර්ගය වශයෙන් රචනා කරනවා. මේ මහා විහාරීය භාවනා මාර්ගය රචනා කරාම මේ මහා විහාරීය භාවනා මාර්ගය තමයි අද අපි මේ සාකච්ඡා කරන විසුද්ධි මාර්ගය බවට පත් වෙන්නේ. ඉතින් මෙතනදී සඳහන් කරනවා අතර මේ අපි අපේ මේ තිරේ දිස්වන පින්තූරය කැලණි විහාරී චිත්‍රයක්. මේ කැලණි විහාරී චිත්‍රයේ සඳහන් කරන්නේ මේ බුද්ධඝෝස් ස්වාමින් වහන්සේ මහා විහාරයේ සංඝපාල මහරහතන් වහන්සේට මේ මහානායක ස්වාමින් වහන්සේට සංඝනායක ස්වාමින් වහන්සේට තමන් රචනා කරපු විසුද්ධි මාර්ග ග්‍රන්ථය පිළිගන්නන අවස්ථාව තමයි මේ චිත්‍රයෙන් නිරූපණය කරන්නේ. සෝලිස් නැන්දිස් ඇඳලා තියෙන චිත්‍රයක් කැලණි විහාරයේ තියෙන. මෙතන මහා වංශයේ සඳහන් කරන හරි අපූර්ව කතාවක් තියෙනවා. බුද්ධ ගෝස්වාමීන් වහන්සේ මේ විසුද්ධි මාර්ගය තුන් වතාවක් රචනා කරනවා කියලා කියනවා. ඉතින් පළවෙනි වතාව රචනා කරාම ඒ පළවෙනි වතාව රචනා කරපු ග්‍රන්ථය අතුරුදහන් වෙනවා කියලා කියනවා. ඒ අනුව දෙවෙනි වතාවටත් නැවතත් රචනා කරනවා. ඒ ග්‍රන්ථයත් අතුරුදහන් වෙනවා. තුන්වෙනි වතාවටත් නැවතත් රචනා කරනවා. ඒ තුන්වෙනි වතාවත් රචනා කරාම මුල් ග්‍රන්ථ දෙකම ලැබෙනවා. ඉතින් මේක එක්තරා විදිහකට වර්තමානයේ උනත් අපි යම්කිසි කෘතියක් පිටපත් තුනකින් ඉදිරිපත් කිරීමක් සිදු වෙනවා. මේ විදිහට පිටපත් තුනකින් මේ විසුද්ධි මාර්ග ග්‍රන්ථය මහවිහාරීය මහරහතන් වහන්සේලාට ඉදිරිපත් වුණු ආකාරය තමයි මෙතනින් අපිට නිරූපණය වෙන්නේ. ඉතින් මහාවංශ සඳහන් කරන මේ විදිහට මේ පිටපත් තුනම මහවිහාරීය මහරහතන් වහන්සේලාට බුද්ධ ගෝස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන් තියදුනා. ඒ අනුව උන්වහන්සේලා මේ ග්‍රන්ථය පරිශීලනය කරා. උන්වහන්සේලා මේ ග්‍රන්ථය කියවලා බලලා බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේගේ ප්‍රඥා පාඨත්වය පිළිබඳව අතිශය විශ්මයටපත් වෙනවා. මහා වංශ සඳහන් කරනවා මේ බුදුඝෝෂ ස්වාමීන් වහන්සේ පිළිබඳව මහා වංශයේ 37 වෙනි පරිච්ඡේදයේ 242 ගාථාව සඳහන් කරනවා. අත උග්ඝෝසයි සංඝෝ තුට්ඨාට්ඨෝ විශේෂතෝ නිස්සංසයන්ස මෙත්තේයෝ इति වත්තාත්මප්පනම්. මේ මහා විහාරයේ මහා ස්වාමින් වහන්සේලා උද්ඝෝෂණය කරා කියලා කියනවා. ප්‍රීති ഘോഷා පැවැත්වුවා කියලා කියනවා. සුතු පහට වෙලා අසතුට වෙලා විශේෂයෙන්ම මේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ පිළිබඳව ප්‍රීතිഘോഷ පැවැත්වවලු. නිස්සංසයන් ස මෙත්තෙයෝ ඒ කාන්තේම මේති මේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ කියලා. නැවත නැවතත් ඉතිවත්තා පුනක් පුනක් නැවත නැවතත් මේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ ඒ කාන්තේම මෛත්‍රී බෝසතාණන් වහන්සේය කියලා උන්වහන්සේලා උද්ඝෝෂණය පැවැත්වුවා. උන්වහන්සේලා එක්තරා විදිහකට ප්‍රීති ഘോഷා පැවැත්වුවා කියලා මහාවංශය සඳහන් කරනවා. ඒ අනුව මේ මහා විහාරයේ මහරහතන් වහන්සේලා අතිශය ප්‍රීති ප්‍රමෝදයට පත් වෙනවා බුද්ධ ගෝස්වාමීන් වහන්සේගේ මේ ග්‍රන්ථ රචනාව දැකලා ඒ ග්‍රන්ථ රචනාවේ තියෙන විශේෂත්වය විශිෂ්ටත්වය දැකලා උන්වහන්සේලා අතිශය ප්‍රීති ප්‍රමෝදයට පත් වෙලා උන්වහන්සේලා මේ සීහල අර්ථකථා ශුද්ධ මාගදී භාෂාවට පරිවර්තනය කිරීමේ වගකීම මේ විදිහට බුද්ධ ගෝස්වාමීන් වහන්සේට පැවරුවා කියන කාරණය අපිට මේ විසුද්ධි මාර්ග විසුද්ධි මාර්ගයේ පිළිබඳව මහාවංශය සඳහන් කරන කතා ප්‍රවෘතියෙන් ශාසන ප්‍රවෘතියෙන් අපිට එළි වෙනවා. ඒ අනුව තමයි බුද්ධ ගෝස්වාමීන් වහන්සේ මේ ග්‍රන්ථයේ රචනා කරන්නේ. ඉතින් බුද්ධ ගෝස්වාමීන් වහන්සේ පිළිබඳව නොඑක් මතවාද තිබෙනවා. නොඑක් නොඑක් අදහස් තිබෙනවා ශාසනයේ වර්තමානයේ සමාජය තුළ. අපි ඒ හැම අයතම සඳහන් කරන්නේ උන්වහන්සේගේ ප්‍රඥා පාඨත්වය උන්වහන්සේගේ නුවණේ තියෙන සුවිශේෂීත්වය අපිට හෙළි වෙන්නේ මේ විසුද්ධි මාර්ගයේ රචනා කිරීමෙන්. විසුද්ධි මාර්ගය විතරක් නෙවෙයි උන්වහන්සේගේ සියලු අර්ථ කතා ටික පරිශීලනය කිරීමෙන් උන්වහන්සේගේ නුවණ කොපමණයිද කියන එක අපිට ඉතාමත්ම හොඳින් ප්‍රකට වෙනවා. ඉතින් උන්වහන්සේගේ ප්‍රඥාව පිළිබඳව ඇත්තටම කතා බහ කරනවා නම් අපිට ඒක කතා බහ කරන්න බෑ. අපිට උන්වහන්සේගේ ප්‍රඥාව හෙළි වෙන තැන අර්ථ කතා තුළ කතා බහ කළ හැකි අවස්ථා ගණනාවක් තිබෙනවා. ඉතින් අපි මේ දේශනෙන් මේ ධර්ම සාකච්ඡාවෙන් අනතුරුව අපි වෙත තිබෙන ලිපියක් අපි මේ සමූහය තුළ බෙදා හදා ගන්න කැමැති බුද්ධ ගෝස්වාමීන් වහන්සේ පිළිබඳව අපි සකස් කරපු ලිපියක්. ඒ උන්වහන්සේගේ සුවිචක්ෂණ ප්‍රතිභා පූර්ණ භාවය අපට හෙළි වෙන අවස්ථා ගණනාවක් තිබෙනවා. ඉතින් එක අදහසක් මම අවසන් වශයෙන් සඳහන් කරලා බුද්ධඝෝස ස්වාමීන් වහන්සේ පිළිබඳව කතා බහ අවසන් කරන්නම්. මේ බුද්ධඝෝස මහා ස්වාමීන් වහන්සේගේ ප්‍රඥාවේ මහිමය තේරුම් ගන්නට නම් උන්වහන්සේ රචනා කරපු අර්ථ කතා මනමින් පරිශීලනය කරන්නටම අවශ්‍යයි. ඉතින් විසුද්ධි මාර්ගය කෙරෙහි විතරක් අවධානය යොමු කරත් අපිට උන්වහන්සේගේ ප්‍රඥාව, උන්වහන්සේගේ නුවණ කොයිතරම් සුවිශාලයිද කියන එක පිළිබඳව අල්ප මාත්‍ර අදහසක් ඇති කරගන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳව මලලසේකර මහත්මයා මලලසේකර මහත්මයාගේ ග්‍රන්ථයක් තියෙනවා මේ pāli අර්ථ කතා තුළින් හෙළිවෙන ලංකාවේ ඉතිහාසය පිළිබඳව රචනා වෙච්ච ග්‍රන්ථයක්. මේ ග්‍රන්ථයේ උන්වහන්සේ මේ මේ එතුමා මලලසේකර මහත්මයා උද්දෘත කරනවා මේ ග්‍රේ කියන එක්තරා බටහිර විද්වතෙක්ගේ අදහසක්. ඔහු සඳහන් කරන විසුද්ධි මාර්ගයේ කෙරෙහි පමණක් අවධානය යොමු කළද සමස්ත ත්‍රිපිටකයේම සාරය හකුළුන් ලද්දක් බඳුය. ඒ නිසා මලසේකර මහත්මයා සඳහන් කරනවා මේ ග්‍රේ කියන මහත්මයාගේ අදහස එතුමා අන් කිසිවක් නොලීවද එයම පමණක් වූ එතුමාට අමරණීය නාමයක් ගෙන දෙන ඇති බවයි කියලා මේ ග්‍රේ කියන Uh, පඬිවරයා එක්තරා විදිහකට uh, විදේශිකයා සඳහන් කරනවා if he had written nothing else it alone would have uh, secured for him under in fame කියලා සඳහන් කරනවා මේ ග්‍රේයේ ඒ සඳහන් කරන ග්‍රේගේ uh, ප්‍රකාශය උද්දෘත කරමින් මල්සේකර මහත්මයා සඳහන් කරන මේ විසුද්ධි මාර්ගය කෙරෙහි විතරක්ම අවධානය යොමු කරත් උන්වහන්සේගේ ප්‍රඥාව ඊටාම මනවින් අපිට හෙළි වෙනවා කියන කාරණය. ඒ අනුව අපි විසුද්ධි මාර්ගය පිළිබඳ කතා බහට එළඹෙන්නයි සූදානම් වෙන්නේ. ඉතින් විසුද්ධි මාර්ගය පිළිබඳ කතා බහට අපි අවතීර්ණ වෙනකොට අපි මුලින්ම හඳුනාගත යුතුයි වර්තමානයේ අපිට තියෙන විසුද්ධි මාර්ග සංස්කරණ. අපි මුලින් පෙන්නවා විසුද්ධි මාර්ගයේ පාලි සංස්කරණය, හේවා විතරණ සංස්කරණය. ඒ වගේම තමයි විසුද්ධි මාර්ගය පිළිබඳව චත සංගායනා සංස්කරණයක් තිබෙනවා. බුරුමේ පැවතිච්ච 6 වෙනි ධර්ම සංගායනාවේදී සකස් කරපු විද්‍යුත් සංස්කරණයක් තිබෙනවා. ඒ වගේම තමයි අන්තර්ජාල සංස්කරණයක් තිබෙනවා. ඉතින් මේ අන්තර්ජාල සංස්කරණය ඕනෑම කෙනෙකුට මේ අපි දක්වලා තියෙන සබැදියාව ඔස්සේ ලබා ගන්න පුළුවන්කම හැකියාව තියෙනවා. ඉතින් අපි ආරාධනය කරන මේ යම් කිසි විශුද්ධි මාර්ග සංස්කරණයක් පරිශීලනය කරන එක මේ ග්‍රන්ථය අපි ඉගෙන ගන්නකොට ඉතාමත්ම වැදගත් වෙයි කියන කාරණය. ඒ වගේම තමයි විශුද්ධි මාර්ගය පිළිබඳව ලියවිච්ච පරිවාර ග්‍රන්ථ පිළිබඳව අපි සඳහන් කරන්න කැමතියි. විසුද්ධි මාර්ග ටීකාව ධම්මපාල ස්වාමීන් වහන්සේ බදර තීර්ථවාසී ධම්පාල ස්වාමීන් වහන්සේ ලියපු පරමත්ත මංජුසා කියන විසුද්ධි මාර්ග ටීකාව විසුද්ධි මාර්ගයේ පරිවාර ග්‍රන්ථයක් විදිහට රචනා වෙලා තියෙනවා. ඒ වගේම තමයි කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත ද්විතීය පරාක්‍රමබාහු නරපතීන් විසින් රචනා කරපු විසුද්ධි මාර්ග සම්නේප දෙනවා. මේ දක්වා අර්ථ කතාවලට සම්නලිවීමේදී ලියවිලා තියෙන සවිශිෂ්ටතම සම්නේ තමයි මේ දෙවන පරාක්‍රම බහු රජු රජු සම්පාදනය කළා තිබෙන විසුද්ධි මාර්ග සම්නේ කියලා කියන්නේ. ඉතින් මේ විසුද්ධි මාර්ග සම්නය ඒ නිසා බෙන්තර සද්ධාතිස්ස කියන ස්වාමීන් වහන්සේ සංස්කරණය කරලා තිබෙනවා. ඒ වගේම තවත් සංස්කරණයක් තිබෙනවා. නමුත් ඊට වඩා බෙන්තර සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේගේ සංස්කරණය ඉතාමත් ප්‍රශස්තයි. මේ විසුද්ධි මාර්ග සම්නය පරිවාර ග්‍රන්ථයක් වශයෙන් විසුද්ධි මාර්ගයට පරිශීලනය කළ හැකි වෙනවා. ඒ වගේම තමයි අපි පෙන්නපු සිංහල විසුද්ධි මාර්ගය පඬිත මාතරසී ධර්මවංශ වහන්සේ විසින් පරිවර්තනය කරලා තිබෙන විසුද්ධි මාර්ග සිංහල විසුද්ධි මාර්ගයක් පරිවාර ග්‍රන්ථයක් වශයෙන් තිබෙනවා. ඊට අමතරව විසුද්ධි මාර්ගය ඉංග්‍රීසියට පරිවර්තනය වෙලා තිබෙනවා. ඒ ඉංග්‍රීසි පරිවර්තනයත් යම් කෙනෙකුට පරිශීලනය කිරීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ කියන සංස්කරණ මෙන්න මේ කියන පරිවාර ග්‍රන්ථ ඇසුරු කරගෙනයි අපේ මේ අමත පදන් වැඩසටහන විසුද්ධි මාර්ගයේ මුලපටන් විවරණය කිරීම සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි හැම සියලු දෙනාටම ආරාධනය කරන්නේ විසුද්ධි මාර්ගය Taman ළඟ තිබෙනවා නම් මේ ග්‍රන්ථයක් පරිශීලනය කරන්න සූදානම් කරගත්තොත් වඩාත් ප්‍රයෝජනවත් වෙයි. අපි මේ සඳහන් කරන කරුණු කාරණා පිළිබඳ Tamanට ඉතාමත්ම පැහැදිලි අවබෝධයක් ලබා ගන්නට හැකි වෙයි කියන මතක් කිරීමත් අපි සිද්ධ කරමින් අපි විසුද්ධි මාර්ගයේ මුල පටන් විස්තර කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පාලි විසුද්ධි මාර්ග ග්‍රන්ථය පරිශීලනය කරනවා නම් ඒ පාලි විසුද්ධි මාර්ග ග්‍රන්ථයේ පළවෙනි පිටුවෙන් පටන් අරගන්නා විසුද්ධි මග්ගෝ නිදානාදී කතා කියන තැනින් තමයි අපි ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. විසුද්ධි මාර්ගය ආරම්භ වෙන්නේ සීලේ පතිත්තහය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ භික්ඛු සෝ ඉමං විජිතේ යතං කියන මෙන්න මේ ගාථාවෙන්. සීලේ පතිත්ථය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ භික්ඛු සෝ ඉමං විජිතේ යතං කියන ගාථාවෙන් තමයි මේ විසුද්ධි මාර්ගය ආරම්භ වෙන්නේ. ඒතර අපි සඳහන් කරා විසුද්ධි මාර්ගය රචනා වෙන්නේ බුද්ධ ගෝස්වාමීන් වහන්සේ විසින්. තමන්ට අර්ථකථා රචනා කරන්න අවසරයක් ඉල්ලීමේදී ඒ අවසරය ලබා දීමට ප්‍රථමයෙන් මහා විහාරීය මහරහතන් වහන්සේලා බුද්ධඝෝষ ස්වාමීන් වහන්සේගේ ප්‍රඥාව පරීක්ෂා කරන්නට උන්වහන්සේගේ දක්ෂතාවයේ හැකියාව පරීක්ෂා කරන්නට මෙන්න මේ සීලී පතිත්තහය නරෝසපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් කියන සංයුත් නිකායේ එන ගාතහරත්නය ජටා සූත්‍රයේ ගාතහරත්නය ලබා දෙන්නේ. ඒ ගාතහරත්නයට තමයි ඒ ගාතහරත්නයට ලියන අර්ථ කතා විදිහට තමයි බුද්ධඝෝෂ මහා ස්වාමීන් පාදයන්න් වහන්සේ මේ විසුද්ධි මාර්ගයේ මුලපටන් රචනා කරන්නේ. ඒ අනුව මේ ගාථාවේ අර්ථය අපි මේ වෙලාවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ගාථාව දේශනා වෙච්ච ආකාරය, මේ ගාථාව දේශනා වෙච්ච නිදාන කතාව සඳහන් කරමින් තමයි විසුද්ධි මාර්ගය ආරම්භ වෙන්නේ. මේ නිසා විසුද්ධි මාර්ගයේ මුලින්ම සඳහන් කරනවා මේ ගාථාව දේශනා කරන්න සිදුවෙච්ච නිදානය පසුබිම මොකක්ද කියන එක පැහැදිලි කරනවා. ඉතින් අපි පාලි විසුද්ධි මාර්ගයේ වැදගත්ම කොටස් අපි මේ පිරේත අරගෙන තියෙනවා. නමුත් සියල්ලෙන් සියල්ල මෙතන නැහැ. ඒ නිසා පාලි විසුද්ධි මාර්ගයේ පරිශීලනය කරනවා නම් ඒ පරිශීලනය කරන අයට ඒ පරිශීලනය කරද්දී අපි මේ තෝරා බේරාගෙන තිබෙන වැදගත් පාඩයන් සමහරක් මොන දෙහි. ඒ නිසා ඒ අනුව අර්ථය විවරණය කරගන්න කියන ආරාධනය අපි සිදු කරනවා. බුදුගොස් ස්වාමීන් වහන්සේ මේ සීලේ පතිත්තහය නරෝ සපඤ්ඤෝ කියන ගාතහව දක්වලා ඒ ගාතහවෙන් ඊට අනතුරුව අපිට දක්වනවා භගවන්තං කිර සාවත්‍යං විහරන්තං සවැත් නුවර වාසය කරන වූ භාග්‍යතුන් වහන්සේ වෙතට රාත්‍රි භාගයේ රාත්‍රී භාගයේ අඤ්‍යතරෝ දේවපුත්තු උපසංකමිත්වා එක්තරා දිව්‍ය පුත්‍රයෙක් එළඹිලා අත්තනෝ සංශය සමුග්ගාතත්තං තමන්ගේ හිතේ හටගත් එක්තරා සැකයක් දුරු කරගන්නට ගාථාවක් ප්‍රශ්නයක් ඇහුවා අන්තෝ ජතා බහි ජතා ජතාය ජටිත අපජා තම් තං ගෝතම පුච්චාමි කෝ ඉමං විජ්ජති ජතං මේ දිව්‍ය පුත්‍රයා එක්තරා දිව්‍ය පුත්‍රයෙක් කියලා සඳහන් කරනකොට අපිට මේ පිළිබඳව විශේෂ මාර්ග ටීකාවේ සඳහන් කරන මේ අඤ්‍යතරෝ දේව පුත්තෝ කියලා කියන්නේ වෛශ්‍රවණ අද්‍රතරාෂ්ට ආදී නමින් ප්‍රකට නොවන එක්තරා දිව්‍ය පුත්‍රයෙක්. මේ නමින් අප්‍රකට දිව්‍ය පුත්‍රයෙක් භාග්‍යතුන් වහන්සේ වෙත එළඹිලා මේ ප්‍රශ්නය අහනවා අන්තෝ ජතා බහි ජතා ජටා යටිකා පජා තන්තං ගෝතම පුච්චාමි කෝයි මං විජිතේ ජතං මෙන්න මෙහිම ගාථාවකින් ප්‍රශ්නයක් අහනවා ඉතින් මේ නිසා මේ ගාථාවේ අර්ථය මුලින්ම අපි දැනගන්න ඕනේ මේ ප්‍රශ්න අහපු ගාථාවේ අර්ථය මේ නිසා විසුද්ධි මාර්ගයේ බුදුගොස් ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්න ගාථාව මුලින්ම අර්ථකථනය කරනවා මේ ප්‍රශ්න ගාථා පිළිබඳව අර්ථය විවරණය කරනවා මෙතනදී මේ ජටා කියන වචනය අපිට මොන ගහනවා. ජටා කියන වචනේ දැන් අන්තෝ ජටා බහි ජටා කියලා කියනකොට සමහර වෙලාවට මේ මේ පිළිබඳව සමහර කෙනෙක් කියනවා ඇතුළත් ගැට පිටත් ගැට කියලා මේ ජටා කියන වචනේට ගැට කියන වචනේ පාවිච්චි කරනවා. නමුත් ජටා කියන වචනේට ගැට කියන වචනයට වඩා ගැලපෙන්නේ දැලක් අවුලක් කියන තේරුම. නිසා ජටා කියන්නේ අවුලක්. ඉතින් විසුද්ධි මාර්ගයේ මේ ජටා කියන වචනේ පැහැදිලි කරනවා බුදුගොස් ස්වාමීන් වහන්සේ ජටාති තණ්හාය ජාලිනියා ඒකං අදිවචනං මේ ජටා කියලා කියන්නේ තණ්හා දැලට මෙය එක්තරා විදිහට පර්යාය වචනයක් කියලා කියනවා තණ්හාව කියලා කියන්නේ සඳහන් කරනවා දැලක් කියලා එනිසා මේ තණ්හා දැලට මේ ජටා කියලා කියන්නේ එක්තරා විදිහකට පර්යාය වචනයක් කියලා සඳහන් කරනවා සාහි රූපාදීසු ආරම්මණේසු හෙට්ටූපරිය වශයෙන් සාහි ඒ තෘෂ්ණා දැල රූපාදීසු ආරම්මණේසු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මෙන්න මේ ආරම්මණයන් කෙරෙහි ඒ ආරම්මණයන් වල හෙට්ටූපරිය වශයෙන් හෙට්ටා උපරි යට සිට උඩ දක්වා එහෙම නැත්නම් උඩ සිට යට දක්වා කියන එකයි හෙට්ටූපරිය වශයෙන් කියලා කියන්නේ හෙට්ටූපරිය වශයෙන් පුනප්පුනම් uppajjanato නැවත නැවතත් ඉපදීම් අර්ථයෙන් සංසිබ්බනත්තේන වෙලීම් පැටලීම් අර්ථයෙන් මැසීම් අර්ථයෙන් වේලු ගුම්බාදීනම් සාකා ජාල සංඛාතා ජටා වියාති ජටා ඉතින් මෙතනදී බුද්ධ ගෝස්වාමීන් වහන්සේ මේ තණ්හා දැල තණ්හා අවුල පිළිබඳ විවරණය කරන්නට ඉතාම ලස්සන උපමාවක් අරගන්නවා වේලු ගුම්බාදීනම් සාකාජාල සංඛාතා ජටා විය වේලු කියලා කියන්නේ උණවලට වේලු ගුම්බ කියලා කියන්නේ උණ ලැහැබ උණ පඳුර මේ උණ ලැහැබ් ආදී ඒ ශාඛා අතුපතර එක්තරා විදිහකට දැලක් විදිහට වෙලිලා පැටලිලා තියෙනවා කියලා කියනවා ඉතින් අපි උණ පඳුරක් බැලුවොත් මෙන්න මේ වාගේ මම මේ හදිස්සිය මට සොයා ගන්න පුළුවන් උණ පඳුරක පින්තූරයක් අන්තර්ජාලයෙන් අපි අරගත්තේ අපි කවුරුත් දැකලා තියෙන උණු පඳුර. දැන් මේ උණු පඳුර බලනකොට මේ උණු පඳුරේ උණ ගස් එකක් අනෙකක් එකට පැතිරලා තියෙනවා. හෙට්ටූපරිය වශයෙන් කියලා කියන්නේ උඩ ඉඳලා යටට යට ඉඳලා උඩට. දැන් උණ ගස් ටික උඩ ඉඳලා යටට යනකොට ඒ වගේ අතු, කටු සියල්ල යට ඉඳලා උඩට එක්තරා විදිහකට පවතිනවා. සමහර අතුරිකිලි අතු උඩ ඉඳලා යටටත් නැවිලා තියෙනවා. මේ නිසා මේ උණගහක් අපි ගත්තොත් උණපඳුරක් ගත්තොත් උණපඳුරේ සියලු උණ අතු සියලු මේ උණ කටු සියල්ල එකට පැටලිලා තියෙනවා උඩේ ඉඳලා යටට යට ඉඳලා උඩට. මෙන්න මේක තමයි බුදුගොස ස්වාමීන් වහන්සේ මේ උදාහරණය තරගන්නේ වේලු ගුම්බාදීනම් සාකාජාල සංඛාතා ජටාදිය. මේ උණලහ ආදී අතු යම් විදිහකට වෙලිලා පැටලිලා තියෙනවද? අන්න ඒ වාගේ තමයි කියනවා රූපාදීසු ආරම්මණේසු හෙට්ටු පරිවසේන පුනප්නම් උපදිනතු. රූපාදී ආරම්මණයන් වල යට ඉඳලා උඩට, උඩ ඉඳලා යටට නැවත නැවතත් මේවා වෙලිලා පැටලලා තියෙනවා මේ තෘෂ්ණාව කියන දැල. ඉතින් එක්තරා විදිහකට රූපාදී ආරම්මන කියලා කියවහම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේ ආරම්මන. යට ඉඳලා උඩට කියලා කිව්වහම අපිට මේක දේශනා ක්‍රමයේ වශයෙන් මේ තමයි යට ඉඳලා උඩට උඩින් ඉඳලා යටට කියන එක අපි දැනගන්න ඕනේ. අපි ගත්තොත් රූප, ශබ්ද, ගන්ධ, රස කියලා ගත්තොත් රූප කියන්නේ යට, ධර්ම කියලා කියන ආරම්මණය උඩ කියලා ගත්තොත් රූප ආරම්මණයේ ඉඳලා ධර්ම ආරම්මණය දක්වා තෘෂ්ණාව අපිව බැඳලා තියෙනවා. අපි සමහර වෙලාවට අපි රූපයක් දැක්කහම ඒ රූපේ දැකීම නිසා අපිට තෘෂ්ණාවක් ඇති වෙනවා මේ රූපය නිසාවෙන් ශබ්දයක් අහන්න ඕනේ කියන තෘෂ්ණාවක් බලාපොරොත්තුක් සමහර ලාවට ඇති වෙනවා. එතකොට රූපේ ඉඳලා ශබ්දයට අපි බැඳෙනවා. සමහර වෙලාවට ශබ්දේ ඉඳලා රූපයට එනවා. සමහර වෙලාවට රූපයක් දැකලා ඒක ඔස්සේ අපි මානසිකාර කරගෙන අනාගතයට යනවා. සමහර වෙලාවට අතීතයට යනවා. ඒ තුල ධර්මාරමණ අපිට එනවා. ඒ නිසා මේ තෘෂ්ණාව කියන බැඳීම නිසා තමයි මේ දේ සිද්ධ වෙන්නේ. ඒ නිසා සමහර වෙලාවට රූපාරම්මණයේ ඉඳලා ධර්මාරම්මණය දක්වා අපේ සිත වෙලිලා පැටලෙලා යනවා තෘෂ්ණාවෙන්. සමහර වෙලාවට ධර්මාරම්මණයේ ඉඳලා රූපාරම්මණ දක්වා මෙනවා වෙලිලා පැටලෙලා එනවා. අපිට නැවත නැවතත් එකකට පස්සේ අනෙකක් විදිහට උපදිනවා. දැන් හිතන්නකෝ යම් කෙනෙක් දකින්න කැමති අහන්න කැමති ගීතයක් Tamanට සිහි වෙනකොට ඒ ගීතය ඇහෙනකොට Tamanට හිතනවා බලන්න මේ ගායකයා ළඟපාත ඉන්නවද කියලා කියලා සමහර වෙලාවට. නැත්නම් කොහෙන්ද මේක ඇහෙන්නේ? කොතනින්ද මේක ඇහෙන්නේ? අන්න බලන්න ශබ්දාරම්මණය නිසා අපි තෘෂ්ණාවෙන් වෙලිලා තෘෂ්ණාවෙන් බැඳිලා රූපාරම්මණයට අපි හිත යනවා. එතකොට අපි රූපාරම්මණයක් හොයාගෙන යනවා. මෙන්න මේ විදිහට රූපාරම්මණයෙන්, ශබ්දාරම්මණයට, ශබ්දාරම්මණයෙන් ගන්ධාරම්මණයට, ගන්ධාරම්මණයෙන් රසාරම්මණයට, එතනින් ස්පර්ශාරම්මණයට, එතනින් ධර්මාරම්මණයට මේ එකිනෙකක් අනිකට අපිව අරගෙන යන්න මෙන්න මේ තෘෂ්ණාව කියන දැල සමර්ථ වෙනවා. මේ නිසා තමයි මේ රූපාදීසු ආරම්මණයසු හෙට්ටු පරිවසයෙන් කියලා සඳහන් කරන්නේ. තවත් විදිහට මේක අර්ථ විග්‍රහ කරොත් මේ රූපාදී ආරම්මන කියලා කිව්වහම මේක අරගන්න පුළුවන් රූපාදී ආරම්මන කෙරෙහි අපේ තියෙන මේ තෘෂ්ණාව නිසාම සමහර වෙලාවට කාම භවයේ මේ තෘෂ්ණාව අපි හැසිරෙනවා. කාම භවයේ හැසිරෙන තෘෂ්ණාව තවත් සමහර වෙලාවට එතනින් උඩට රූප භවයට යනවා. රූප භවයේ කෙරෙහි තෘෂ්ණාව හට ගන්නවා. රූප භවයේ කෙරෙහි තියෙන තෘෂ්ණාවෙන් ඔබට ඉහළට යන්න ඕනේ කියලා අරූප භවයන් කෙරෙහි තෘෂ්ණාව හට ගන්නවා. මෙන්න යටසින්දලා යට ඉඳලා උඩට මේ රූපාදී ආරම්මණයන් නිසා තෘෂ්ණාව උඩට යනවා. සමහර වෙලාවට අරූප භවයේ ඉඳලා කාම භවය දක්වා යටටත් මේ තෘෂ්ණාව පවතින්න පුළුවන්. ඉතින් මේ නිසයි මේක සඳහන් කරන්නේ වෙලිලා පැටලිලා තියෙන්නේ හරියට උණ ලැහබක් වගේ. උණ ලැහබක අතු ටික වෙලිලා පැටලිලා තියෙන්නේ කොයි විදිහටද? අන්න ඒ වාගේ මේ උණලහබක් වෙලිලා පැටලිලා තියෙන තැනක මේ උණලහබ මැද්දෙන් කෙනෙකුට ගමන් කරන්න අමාරුයි. මේ මැද්දෙන් යන්න බෑ මේ මේකේ ඇතුලේ තියෙන උණ ගහක් බේරලා ගන්නවා කියන එක ඉච්චර පහසු දෙයක් නෙමෙයි. මේකේ උණ ගස්වල කටු තියෙනවා. ඒ වාගේ මේ උණ අතු එක්තරා විදිහකට අපහසුයි. මේ වගේ මේ උණ කොළවල එක්තරා විදිහට බූවක් තියෙනවා. ඒක ඇඟේ ගෑවුණොත් කසනවා. ඒත් මේ වාගේ කරුණුකාරණා ගණනාවක් නිසාවෙන් අපිට සමහර වෙලාවට මේ උණ උණ පඳුරක් කියන එකක් තුලින් එහා පැත්තට ගමන් කරනවා කියන එක අපහසුයි. මෙන්න මේ වාගේ තමයි ඒ නිසා තණ්හාව කියන දැලෙන් බැඳිච්ච පුද්ගලයාට ඒ තණ්හා කියන දැලෙන් වෙන් වෙන්න ඒකෙන් මිදෙන්න අතිශය අපහසුයි. අන්න ඒ නිසා සඳහන් කරේ වේලුගුම්බාදී නම් සාකාජාල සංකාතා ජටා උනලහ ආදී අතු කියලා කියන්නේ එක්තරා විදිහකට දැලක් නම් අන්න ඒ දැලක් වාගේ තමයි මෙන්න මේ කියන තෘෂ්ණා දැල කියන එක. ඒ නිසා සඳහන් කරනවා සාපනේසා සක පරික්ඛාර පර පරික්ඛාරේසු සකාත්ත භව පරාත්ත භවේසු අධ්‍යාත්මික ආයතන බාහිර ආයතනේසු ච උපජ්ජනතු මේ තෘෂ්ණාව කියන එක උපදිනවා සක පරික්ඛාර තමන්ගේ පරිස්කාර. Tamanගේ බඩු බහන්න කෙරෙහි Tamanගේ යම් වස්තුන් කෙරෙහි තෘෂ්ණාව ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි අනෙක් අයගේ වස්තුන් කෙරෙහි මේ තෘෂ්ණාව උපදිනවා. සකපරික්කාර පරපරික්කාර. සකාත්ත භව තමන්ගේ ආත්ම භාවය කෙරෙහි තෘෂ්ණාව උපදිනවා. අනෙක් අයගේ ආත්ම භාවය කෙරෙහි තෘෂ්ණාව උපදිනවා. පරාත්ත භව. අධ්‍යාත්මික ආයතන බාහිර ආයතන. අධ්‍යාත්මික ආයතන කෙරෙහි අපිට තෘෂ්ණාව උපදිනවා. බහැර තියෙන බාහිර ආයතන කෙරෙහි අපිට තෘෂ්ණාව උපදිනවා. අධ්‍යාත්මික ආයතන කියලා කිව්වහම අපේ තියෙන මේ ඇස කන නාසය ආදී චක්කායතන රූපායතන චක්කායතන සෝතායතන ආදී ටික අධ්‍යාත්මික ආයතන. බාහිර ආයතන කියලා කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ආදී ටික. මෙන්න මේ විදිහට ඇතුළතත් තෘෂ්ණාවක් හට ගන්නවා පිටතත් තෘෂ්ණාවක් හට ගන්නවා. අන්න ඒ නිසයි තමයි මේකට කියන්නේ අන්තෝ ජටා බහි ජටා. ඇතුළතත් දෙලිලා පැටලිලා දැලෙන් බැඳිලා අවුලකටපත් වෙලා තියෙනවා. පිටතත් වෙලිලා පැටලිලා අවුලකටපත් වෙලා තියෙනවා. ඒතර ආධ්‍යාත්මික වශයෙන් ඇතුළත වෙලිලා පැටලිලා තියෙන ටික තමයි සක පරික්කාර, සකාර්ථ භාව, අධ්‍යාත්මික ආයතන. ඒතර තමන්ගේ පිරිකර කෙරෙහි තමන්ට තෘෂ්ණාවක් තියෙනවා. තමන්ගේ ආත්ම භාවය කෙරෙහි, තමන්ගේ ජීවිතය කෙරෙහි තමන්ට තෘෂ්ණාවක් තියෙනවා. ආධ්‍යාත්මික ආයතන කෙරෙහි තමන්ට තෘෂ්ණාවක් තියෙනවා. ඒ තෘෂ්ණාවෙන් වෙලිලා පැටලිලා ඉන නිසා අන්තෝ යතං. ඒ වගේම තමයි පරපරික්කාර. බහැර අනෙක් අයගේ පිරිකර කෙරෙහි අපිට තෘෂ්ණාවක් උපදිනවා. බහැර අනෙක් පුද්ගලයන්ගේ ආත්ම භාවයන් කෙරෙහි අපිට තෘෂ්ණාවක් හටගන්නවා. ඒ වගේම බාහිර ආයතන කෙරෙහි රූප, ශබ්ද, ගන්ධ, රස කෙරෙහි අපිට තෘෂ්ණාවක් හටගන්නවා. ඒ නිසා මේ තෘෂ්ණාව කියන බැලෙන් බහැරක් නැදලා තියෙන්නේ. මේ නිසා බහිජතා. ඒ නිසයි මේ ගාථාවේ මුලින්ම අන්තෝ ජතා බහිජතා ජතායේ ජටිතාපජා මෙන්න මේ විදිහට තෘෂ්ණාවෙන් තෘෂ්ණාව කියන දැලෙන් ජටිතා වෙලිච්චි, පැටලිච්චි, බැඳිච්චි පජා ප්‍රජාව. මෙන්න මේ විදිහට ඒ නිසා සඳහන් යතහනාම වේලු ජටාදීහි වේලු ආදියෝ. මේ වේලු කියලා කියන්නේ උණ, උණ ගසේ උණ අතුරුකිය වලින් හටගන්න උණ දැල, උණ අවුල යම් යම් කිසි විදිහකට ඒ ඇතුලේ තියෙන උණගස් ටික බැඳලා තියෙනවද අන්න ඒ වාගේ තණ්හා ජටාය සබ්බාපි අයං සත්තකාය සංඛාතා පජා මේ තෘෂ්ණාව කියන දැලෙන් සියලුම මේ සත්‍යයන් කියන ප්‍රජාව ජටිතා ඒගොල්ලෝ බැඳලා තියෙන්නේ විනද්දහ ඒගොල්ලෝ වෙලිලා තියෙන්නේ සංසිද්ධිතා ඒ අය මහලා එකට ගොතලා තියෙන්නේ වෙලලා වෙලිලා පැටලලා තියෙන්නේ මේ නිසා මේ දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ වෙත එළඹිලා අහනවා තං තං ගෝතම කුච්චාමි එතන තං කියන පළවෙනි පදයෙන් සඳහන් කරනවා තස්මා කියන අර්ථය තස්මා කියන වචනේ තේරුම එහෙයින් කියන අර්ථය. එනිසා මේක සම්බන්ධ කරනවා යස්මා චේවං ජටිතා. යම් හේකින් මේ විදිහට මේ ප්‍රජාව තෘෂ්ණාව කියන දැලෙන් වෙලිලා පැටලිලා ඉන්න නිසා තස්මා ඒ නිසා තං ගෞතම ගෞතමයන් වහන්සේ නුඹ වහන්සේගෙන් මම පුච්චාමි මම අහනවා කොයි මං විජිතේ ජටන් කවුද මේ තෘෂ්ණා ජටාව තෘෂ්ණා අවුල නිර්වුල් කරන්න කවුද කියලා මම අහනවා කියලා මේ දිව්‍ය පුත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නේ අහනවා. මේ අවස්ථාවේදී භාග්‍යතුන් වහන්සේ භගවා තමත්තං විසජ්ජන්තෝ භාග්‍යතුන් වහන්සේ ඒ දිව්‍ය පුත්‍රය අහපු ප්‍රශ්නයට අර්ථය පැහැදිලි කරමින් ඒ අර්ථය විසඳමින් තමයි විසුද්ධි මාර්ගය ආරම්භ කරන මේ ජටා සූත්‍රයේ මේ ගාථා රත්නය සීලේ පතිත්තහය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භවයන් ආතාපි නිපකෝ භික්ඛු සෝ ඉමං විජති ජතං කියන මේ ගාථාවත්නේ භාගතුන් විශ්ලේෂණා කරන්නේ. මේ නිසා අපිට විසුද්ධි මාර්ගයේ පුරාවටම සාකච්ඡා කරන්න තියෙන මෙන්න මේ ගාථාරත්නය. මේ ගාථාරත්නයට ලියපු අර්ථ කතාව තමයි බුද්ධ ගෝස්වාමීන් වහන්සේට මේ විසුද්ධි මාර්ගයේ විදිහට දක්වන්නේ උන්වහන්සේ රචනා කරන්න යෙදුනේ. ඒ නිසා මේ ගාථාව මුල් කරගෙනයි අපි මේ සමස්ත විසුද්ධි මාර්ග සාකච්ඡාව යන්නේ. ඉතින් බුදුගොස් ස්වාමීන් වහන්සේ මෙතනට ඇවිල්ලා මේ ගාථා රත්නය දක්වලා භාග්‍යතුන් වහන්සේ පිළිබඳව එක්තරා විදිහකට ගුණකතනයක් සිදු කරනවා. ඒ ගුණකතනය මම මේ හැම සියල්ලක්ම ඇත්තටම මෙතන අපේ මේ තිරයට යොදාගත්තේ නැහැ. භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ඊටාම විශිෂ්ට ගුණකතනයක් සිදු කරනවා උන්වහන්සේ. සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරෝ සියලු ධර්මයන් කෙරෙහි අප්‍රතිහත ඥානචාරයක්. ඒ කියන්නේ තවත් කෙනෙකුට එක්තරා විදිහකට වැළැක්විය නොහැකි අප්‍රතිහත නුවණක් හසුරුවන දේව දේවෝ දෙවිවරුන්ට දෙවි වූ සක්කානං අතිශක්තෝ සක්‍රයන්ට අතිශක්‍ර වූ බ්‍රහ්මානං අතිබ්‍රහ්මා බ්‍රහ්මයන්ට අතිබ්‍රහ්ම වූ චතු වේසාරජ්‍ය විසරදෝ චතු වෛසාරජ්‍ය විසරද ඥානයකින් යුක්ත වූ දස බලදරෝ මේ ඨානාඨාන ඥානාදී දස බල ඥානයන්ගෙන් සමන්නාගත අනාවරණ ඥානෝ අනාවරණ ඥානයෙන් සමන්නාගත වූ සමන්ත චක්කු භගවා සමන්ත චක්කු කියන ප්‍රඥා ඇසින් හාත්පස දෙකේ හැකි නුවණැසක් ඇති භාග්‍යතුන් වහන්සේ තමත් අනුසජ්ජෙන්තෝ මේ දිව්‍ය පුත්‍රය හපු අන්තෝ ජටා බහිචතා කියන මේ ප්‍රශ්නේ විසඳමින් සීලේ පතිත්තහය නරෝ සපඤ්ඤෝ කියන මෙන්න මේ ගාථාව දේශනා කරා කියලා බුදු ගෝස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ විසුද්ධි මාර්ගයේ. එතන අපි මේ ගාථා සියල්ල මෙතනට ඒ සියලු කරුණු ටික මෙතනට ඇතුළත් කරගත්තේ නැහැ. ඒ ගාතහව භාග්‍යතුන් වහන්සේ දේශනා කර වදාරා කියන කාරණය සඳහන් කරලා ඉන් අනතුරුව බුදු ගෝස්වාමීන් වහන්සේ මේ විසුද්ධි මාර්ගය පිළිබඳව ප්‍රාරම්භක ගාතහ කීපයක් රචනා කරනවා. මේ ගාතහ කීපෙත් අපිට වැදගත්. ඇත්තටම යම්කිසි ග්‍රන්ථයක් ආරම්භයේ ප්‍රාරම්භක ගාථා කීපයක් රචනා කිරීම සාමාන්‍ය සිරිතක් සාමාන්‍යයෙන් සිදුවෙන දෙයක්. ඉතින් විසුද්ධි මාර්ගයේ රචනා කරන බුද්ධ ගෝස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයෙන් ආරම්භ කරලා මේ බුද්ධ වචනේ පිළිබඳ නිදාන කතාව දේශනා කරලා නිදාන කතාවට අනතුරුව මේ ආරම්භක ගාථා කීපයක් රචනා කරනවා. ඒ අනුව පළවෙනි ගාථාවේ උන්වහන්සේ සඳහන් කරනවා ඉමිස්සාදානි ගාතහය කතිතාය මහේසිනා වන්නයම්තෝ යතහ භූතං අත්තං සීලාදි වේදනං ඉදානි දැන් මහේශිනා කතිතාය මහා ඍෂි වූ භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ඉමිස්සා ගාථාය මේ ගාථාවෙහි සීලාදී බෙහෙදනම් සීල සමාධි ප්‍රඥා ආදී ප්‍රභේදත්තා වූ යතහ භූතං අත්තං යතහ භූතාර්ථය අවිපරීතාර්ථය සත්තු පරිද්දෙන් අර්ථය වන්නයන්තෝ විස්තර කරමින් උන්වහන්සේ සඳහන් කරනවා සුදුල්ලබන් ලබිත්වාන පබ්බජ්ජං ජින ශාසනේ සීලාදි සංඝහං තේමං උජුං මග්ගං විසුද්ධියා සඳහන් කරනවා ජින ශාසනයේ සුදුල්ලබම් පබ්බජ්ජං ලබිත්වාන මේ බුද්ධ ශාසනයේ අතිශය දුර්ලභ වූ පැවිද්දක් ලබාගෙන සීලාදී සංඝහං සීලාදී ස්කන්ධ තුනකින් සංග්‍රහ කරපු සීල, සමාධි, ප්‍රඥා කියන මේ ස්කන්ධ තුනෙන් සංග්‍රහ කරපු කේමං, ക്ഷേම වූ, එහෙමත් නැත්නම් නිර්භය වූ විසුද්ධියා උජුම් මග්ගං නිර්වාණය පිණිස විසුද්ධිය පිණිස ඍජු වූ මාර්ග සංඛ්‍යාත ප්‍රතිපත්තිය යතහ භූතං අජානන්තා සත්තු පරිද්දෙන් නොදන්නා වූ සුද්ධ කාමාපි විසුද්ධිය කැමැති නිවන් කැමැති යේ යෝගිනෝ ඉදහ මේ ශාසනයෙහි යම්කිසි යෝගී කෙනෙක් විසුද්ධ වායමන්තාපි විසුද්ධි නාදිගච්ඡanti නිවන් දැකීම සඳහා උත්සාහ කරත් ඒ උත්සාහය ව්‍යර්ථ වෙලා විසුද්ධියට එහෙමත් නැත්නම් නිවනට නොපැමිණෙන්නේද තේසං පාමුජ්ජ කරණං සුවිසුද්ධ විනිච්ඡයන් මහා විහාර වාසීනං දේශනානය නිසිතං. ඒ නිවන් අවබෝධ කරගන්න උත්සාහ දරන, නිවන් අවබෝධ කරගන්නට වෑයම් කරන, නිවන් අවබෝධ කරගන්නට වෙරදීරිය දරන, එනමුත් නිවන් අවබෝධ කරගන්නට නොහැකි වෙච්ච යම්කිසි යෝගීන් සිටිනවා නම් ඒ යෝගීන්ට නිවන් අවබෝධ කරගන්න නොහැකි උනේ ඔවුන්ට මේ නිවන් මාර්ගය මනවින් විවරණය කරගන්නට බැරි වෙච්ච නිසා. ඒ නිසා තේසං පාමුජ්ජකරණං ඒ යෝගීන්ගේ ප්‍රීති ප්‍රමෝදය ඇති කරන්නා වූ සවිසුද්ධ විනිශ්චයන් ඊතා පිරිසිදු විනිශ්චය සහිත වූ ඊතා පිරිසිදු විනිශ්චය කියලා කියනකොට බුද්ධ ගෝස්වාමීන් වහන්සේ මෙතන සඳහන් කරන පිරිසිදු විනිශ්චය කියලා කියන්නේ මොකද්ද මේ කාලේ වෙනකොට මේ මහා විහාරය ඇසුරු කරගෙන අපේ තේරවාදී ලබ්ධින් පැවතුනාට මේ කාලේ වෙනකොට අපේ තේරවාදයට අමතරව නිකායාන්තර ලබ්ධීන් ලංකාවේ බුද්ධ ශාසනයට මිශ්‍ර වෙලා තිබෙනවා. අද වර්තමානයේ මේ සඳහා අපිට හොඳම නිදසුන. අද වර්තමානයේ වෙනකොට පිරිසිදු තේරවාදී අර්ථ විනිශ්චයන්ට පරිබාහිර වෙච්චි ස්වකීය මතයන් ඉදිරිපත් කරන තමන්ට තේරෙන විදිහට ධර්මයේ විවරණය කරන විවරණය කිරීම ඉතා විශාල වශයෙන් අපිට දක්නට ලැබෙනවා. මෙන්න මේ වාගේ සමාජයක් අතීතයේ පැවතුණා. අපි ශාසන ඉතිහාසයේ දිහා බලනකොට මහා විහාරයේ අපේ මහා විහාරයේ මහරහතන් වහන්සේලා අපේ පිරිසිදු තේරවාදී අර්ථ විනිශ්චය රැකගන්න අතිශය බෙර වීරයක් දරුවා අතිශය මහන්සියක් ගත්තා. නමුත් එක්තරා සම්දිස් පහණයකදී එක්තරා අවස්ථාවකදී අබේගිරිය කියන විහාරස්ථානයේ බිහි වෙනවා. අබේගිරිය කියන විහාරස්ථානයේ බිහි වුණාම මේ අබේගිරිය ඇසුරු කරගෙන නිකායාන්තර ලබ්ධීන් ලංකාවේ බුද්ධ ශාසනයට මිශ්‍ර වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම වෛතුල්‍ය පිටක ලංකාවට ලැබෙනවා. ඒ වගේම මහායාන සෙසු මහායාන පිටක ලංකාවට ලැබෙනවා. ලැබිලා මේවත් එක්තරා විදිහකට තුලනාත්මකව අධ්‍යයනය කරන්න පටන් ගන්නවා. සමේ තේරවාදීන්ගේ විනිශ්චයට අමතරව තවත් විනිශ්චයන් මෙතනට මිශ්‍ර වෙන්න ගන්නවා. මේවා එකිනෙකාගේ මතයන් විදිහට තුලනාත්මකව කරන අධ්‍යයනයක් අභිහිකිරිය වාගේ ආයතනවල විශ්වවිද්‍යාල විදිහට භික්ෂුන් වහන්සේලා 5000ක් පමණ එකතු වෙලා මහා විශාල වශයෙන් කරපු අධ්‍යයනයක් තිබුණා. ඉතින් මෙන්න මේ අධ්‍යයනයත් එක්ක නිකායන්තර ලබ්ධින් බුද්ධ ශාසනයට එකතු වෙනවා. නිකායන්තර ලබ්ධින් එකතු වෙනවා කියලා කියන්නේ බුද්ධ ශාසනය ඇත්තටම එක්තරා විදිහකට අපේ පිරිසිදු තේරවාදී අර්ථ විනිශ්චය යටපත් කරමින් ඒක මැඩගෙන ඇතන් වෙලාවට පිරිසුදු තේරවාදයට පරිබාහිර යම් මිනිස්සුන් ඉදිරිපත් වෙනවා. මේ නිසා මේ කාලේ තිබුණා එක්තරා විදිහකට ගැටලුවක් යම් අර්ථ විනිශ්චයක් ඉදිරිපත් කරනකොට මේක පිරිසුදු තේරවාදී අර්ථ විනිශ්චයද නැත්නම් වෙනත් මතවාදයන් මිශ්‍ර වෙච්ච අර්ථ විනිශ්චයද කියන ගැටලුවක් ඇති වෙනවා. ඉතින් මේ ගැටලුව අපිට අර්ථ කතාවල බොහෝ වෙලාවට මුණ ගැහෙනවා. අර්ථ කතාවල කේචි කියන පදවලින් සමහර වෙලාවට මේ අබේගිරි අබේගිරි වාසීන්ගේ මතවාද කියලා සඳහන් කරනවා. ඒ වගේම වෛතුල්‍ය ආදී වෙනත් ආනනිකායාන්තර මතවාද මේ තැන්වලදී කොයි විදිහට තිබුණේ කියලා ඊටාම සුළු වශයෙන් සමහර තැන්වලදී අපිට බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ අර්ථ කතාවලදී හෙලි කරලා තියෙනවා මේ පිළිබඳව අන්නේ මතවාදී මෙන්න මේ විදිහටයි කියලා. නමුත් මේ මතවාදය ගන්න බැරි කොහොමද කියලා උන්වහන්සේ කර්මකාරණ සහිතව ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ නිසා මෙදා පැවතිච්ච සමාජය ගත්තොත් එක්තරා විදිහකට පිරිසිදු තේරවාදී අර්ථ විනිශ්චයට එහා ගිය ඒ විතරක් නොවන තේරවාදයට පරිබාහිර අර්ථ විනිශ්චයන සහිත වකවානුව බවට පත් වෙනවා. මේ නිසා යම් කිසි ග්‍රන්ථයක් රචනා කරනවා නම් ඒ ග්‍රන්ථය පිරිසිදු තේරවාදී අර්ථ විනිශ්චය සහිතයිද කියන එක අපි ප්‍රකාශ කළ යුතු තත්ත්වයක් උදාපත් වෙලා තිබෙනවා. ඉතින් බුද්ධ ගෝස්වාමීන් වහන්සේට මේ නිසයි උන්වහන්සේ සඳහන් කරන්නේ සවිසුද්ධ විනිශ්චයන්. සවිසුද්ධ විනිශ්චයන් කියන පදයෙන් උන්වහන්සේ සඳහන් කරනවා මේ අර්ථ විනිශ්චය එක්තරා විදිහකට නිකායාන්තර ලබ්ධින් මිශ්‍ර වෙලා නැහැ කියලා. එනිසා නිකායාන්තර ලබ්ධින් මේ තේරවාදීන්ට පරිබාහිර අනිකුත් අයගේ මතවාද මේක තුළ සඳහන් කළා නැහැ. මේක පිරිසුදු තේරවාදී මතය. ඒ තේරවාදී මතය කොහොමද ආවේ කියන එක සඳහන් කරන මහා විහාර භාෂී නම් දේශනානයින් සිතං මහා විහාර වාසීන්ගේ දේශනාව එහෙමත් නැත්නම් අර්ථ කතා ණය නිශ්චය කරගෙන ඇසුරු කරගෙන තමයි මේ අර්ථ කතාව රචනය කරන්න ප්‍රසදාම් කරනවා. ඒ නිසා තමන්ගේ නිවන් මාර්ගයේ ගමන් කරන්ඩ වෙරවීරිය දරන යෝගීන්ට ඒ නිවන් මාර්ගයේ ගමන් කරගන්න නිවන අවබෝධ කරගන්න යම් විදිහකට නොහැකුණා නම් මේ නිවන් මාර්ගය විවර කරගන්න බැරි වෙලා ඒකට අපහසු වෙලා විශේෂයෙන්ම මේ ත්‍රිපිටකයේ pāli භාෂාවෙන් අර්ථ කතා pāli භාෂාවෙන් තිබුණේ. මේ pāli භාෂාවෙන් තියෙන අර්ථ කතාව සමාවෙන්න අර්ථ කතාව සිංහල භාෂාවෙන් තිබුණේ. නිසා මේ සිංහල භාෂාවෙන් තිබුණු අර්ථ කතාව සමහර වෙලාවට යම් යම් මතවාද සමග මිශ්‍ර වෙලා තියෙන්නේ. මේ සියල්ල අර්ථ විවරණය කරගෙන තමන්ගේ නිවන් මාර්ගය පැහැදිලි කරගන්න අපහසු වෙච්ච නිසා ඒ අපහසු වෙච්ච යෝගීන්ට ප්‍රීති ප්‍රමෝදයක් ඇති කරන නිකායාන්තර මතවාද බැහැර කරලා මේ මතවාද වලින් පිරිසුදු වෙච්ච මහා විහාරවාසී භික්ෂුන් වහන්සේලාගේ දේශනා ණය අර්ථකථා ණය ඇසුරු කරගත්තු විසුද්ධි මග්ගං භාසිස්සං විසුද්ධි මාර්ගය මම මෙතෙන් පටන් කියන්නේ මේ කියලා බුදු ගෝස්වාමීන් වහන්සේ අපිට සඳහන් කරනවා. තම්මේ සක්කච්ඡ භාසතෝ විසුද්ධිකාමා සබ්දේති නිසාමයිත සාමලෝ. සක්කච්ඡ භාසතෝ සකස් කරලා කියන්නා වූ මේ තන් මාගේ ඒ විසුද්ධි මාර්ගය විසුද්ධිකාමා සබ්බීපි සියලුම නිවන් කැමති සාධු සාදු ජනෙනි නිසාමයක සකස් කොට අසත්වා කියලා උන්වහන්සේ ආරාධනයක් සිදු කරනවා. ඒ නිසා විසුද්ධි මග්ගම් භාසිස්සං උන්වහන්සේ සඳහන් කරනවා මේ මහා විහාර වාසීන්ගේ දේශනානාය ඇසුරු කරගත්ත විසුද්ධි මාර්ගය මම මෙතන පටන් කියනවා සකස් කරලා කියන්නා වූ සක්කච්ඡ භාසතෝ සකස් කරලා කියන්නා වූ මගේ ඒ විසුද්ධි මාර්ගය සබ්බේපි විසුද්ධිකාමා නිවන් දකිනු කැමති සියලු සත්පුරුෂ ජනයනි සාදවෝ කියලා ආමන්ත්‍රණය කරන සත්පුරුෂීනි නිසා මේත සකස් කොට සත්වා කියලා ආරාධනයක් සිදු කරනවා. ඉතින් ඒ නිසා බුද්ධ ගෝස්වාමීන් වහන්සේ මේ විසුද්ධි මාර්ගයේ නිදාන කතාව කෙටියෙන් සඳහන් කරලා ඒ නිදාන කතාවට අනතුරුව මේ විසුද්ධි මාර්ගයට අදාළ ප්‍රාරම්භ ගාථා කිහිපයකින් තමන් වහන්සේ මේ කරන් යන ග්‍රන්ථ රත්නය පිළිබඳව කරුණු කාරණා කිහිපයක් අපිට ඉදිරි කරනවා. ඉතින් අපිත් එක්තරා විදිහට මේ ග්‍රන්ථයක් අධ්‍යයනය කරන්නේ. ඒ නිසා එක්තරා විදිහකට අපි අලුත් ග්‍රන්ථයක් අධ්‍යයනය කරද්දී යම්කිසි නව ග්‍රන්ථයක් අධ්‍යයනය කරද්දී ඒ ග්‍රන්ථයක් පිළිබඳව අපි දැනගත යුතු කරුණු කාරණා කිහිපයක් සාකච්ඡා කරලා එතනින් ඉදිරියට අපි මේ පිළිබඳව කතා කරන්න යන්න බලාපොරොත්තු වෙනවා. යම්කිසි ග්‍රන්ථයක් අධ්‍යයනය කරනකොට ඒ ග්‍රන්ථය පිළිබඳව සංඥා ආදී අර්ථ පංචකයක් අපි දැනගෙන තමයි මේ ග්‍රන්ථය අපි පරිශීලනය කරන්න ඕනේ. ඉතින් මේ පිළිබඳව මම දීර්ඝ විස්තරයක් කරන්නේ නැහැ. වජිරබුද්ධ ටීකාචාර්යයන් වහන්සේ සමන්ත පාසාදිකා විනයක් කතාවට ටීකාවක් රචනය කරනවා. ඒ ටීකාව අපි කියනවා වජිරබුද්ධ ටීකාව කියලා. මේ වජිරබුද්ධ ටීකාවට උන්වහන්සේ ප්‍රාරම්භ ගාථා කීපයක් රචනා කරලා ඊට අනතුරුව මෙන්න මේ විදිහට අපේ පුරාණ අපේ ප්‍රවේණී ආගත ගාථාවක් ඉදිරිපත් කරනවා සංඥා නිමිත්තං කත්තාච පරිමාණං ප්‍රයෝජනං සබ්බාගමස්ස පුබ්බේව වත්තබ්බං වත්තු මිච්ඡතා යම් කිසි ග්‍රන්ථයක් ආගම කියන වචනේ මෙතන සඳහන් කරන සියලු ආගමයක් සියලු ත්‍රිපිටක ග්‍රන්ථ ආදී ග්‍රන්ථයක් යමෙක් අධ්‍යයනය කරනවා නම් ඒ පිළිබඳව සංඥා නිමිත්තං කත්තා පරිමාණං ප්‍රයෝජනං මෙන්න මේ කියන කරුණු පහ සංඥාව නිමිත්ත කත්තා කියන්නේ කර්තෘ පරිමාණ කියන්නේ ප්‍රමාණය ප්‍රයෝජන කියලා කියන්නේ ග්‍රන්ථය අධ්‍යයනය කිරීමේ ප්‍රයෝජන කියන මෙන්න මේ කරුණු පහ ඉගෙනගෙන ඒ කරුණු පහ දැනගෙන එතනින් ඉදිරියට මේ ග්‍රන්ථය පරිශීලනය කරන්න කියන මතක් කිරීමක් මේ වජිරබුද්ධ ටීකාචාර්යන් වහන්සේ අපිට කරනවා. ඉතින් ඒක හැම ග්‍රන්ථයකටම අදාළ දෙයක් නිසා අපිත් මෙතනදී ඉතාම කෙටියෙන් මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ විසුද්ධි මාර්ගය ගැන දැනගන්න බලාපොරොත්තු වෙන අය නිසා අඩුවක් නැති වෙන්න ඕනේ නිසා මම මේ සංඥා ආදී අර්ථ පංචකයත් මෙතන ඉතාම කෙටියෙන් සඳහන් කරන්නම් සංඥා කියන වචනයෙන් සඳහන් කරන්නේ නම කියලා කියන එක. ඉතින් මේක පිළිබඳව තව තියෙනවා දීර්ඝ අර්ථ විවරණයක්. ඉතින් ඒ දීර්ඝ අර්ථ විවරණය මම කරන්න බලාපොරොත්තු වෙන සංඥා කියන්නේ නම ඉතින් අපිට හමු වුණා මේ ග්‍රන්ථයේ අර ප්‍රාරම්භ ගාථාවල විසුද්ධි මග්ගම් භාසිස්සං කියලා. ඒ නිසා මේ විසුද්ධි මාර්ගය කියන නම බුද්ධඝෝස ස්වාමීන් වහන්සේ මේ ග්‍රන්ථයට යෝජනා කරලා තියෙනවා. එතකොට විසුද්ධි කියන වචනේ නිවන අදහස් කරන්නේ මග්ග කියලා කියන්නේ අධිගම උපාය. ඒ නිසා නිවනට තියෙන අධිගම උපාය කියන අර්ථයෙන් විසුද්ධි මග්ග කියන නම සංඥාව මේ ග්‍රන්ථයට යෙදෙනවා. නිමිත්ත කියන වචනේ තේරුම හේතුව කියන එකයි. ග්‍රන්ථයක් රචනා කරද්දී මේ ග්‍රන්ථය රචනා කරන්ද යම්කිසි හේතුවක් තියෙනවා. ඒ හේතුව අපි විශ්ලේෂණය කරනවා ග්‍රන්ථයේ අන්තර්නිමිත්ත, බාහිර නිමිත්ත කියලා. ග්‍රන්ථයක් ඇතුලේ ගැබ් වෙලා මේ ග්‍රන්ථය රචනා කරන්ද ඇතුලේ තිබුණු හේතුවක් තියෙනවා. ඒ වගේම තමයි ග්‍රන්ථය රචනා කරන්න බැහැර තිබුණු හේතුවක් තියෙනවා. ඒ නිසා අන්තර නිමිත්තක් සහ බාහිර නිමිත්තක් කියන දෙකක් අපිට ග්‍රන්ථය පිළිබඳව මොන ගැහෙනවා. ඉතින් මේ විසුද්ධි මාර්ගයේ අපි බලද්දී මේක රචනා කරන්න ඇතුලේ අන්තර්ගත වෙලා තිබුණ අන්තර්නිමිත් තමයි මේ නිවන කැමැති කුලපුත්‍රයන් කෙරෙහි බදන්තාචාර්ය බුද්ධඝෝෂ මහා ස්වාමීපාදයන් වහන්සේගේ හෘදේ වස්තුව තුල ඇතිවෙච්ච කුළුණු සිත අනුකම්පා සිත කියන එක. උන්වහන්සේගේ పూర్ව ඝාත අතරේ අපිට මුණ ගැහුණා විසුද්ධි කාමා සබ්බේති නිසාමයත සාධු සාදු ජනේනි සත්පුරුෂ ජනේනි විසුද්ධිකාම සබ්බේපි නිවන් දකින කැමතු සියලු දෙනා මේක සකස් කරලා අසත්වා ඒ නිසා මේ නිවන් කැමති සත්පුරුෂයන් නිවන් දක්කවන්නට ඒ නිවන් දැකීමට උපකාර කරවන්න කරන්නට උන්වහන්සේගේ හදවත ඇතුළේ ඇතිවෙච්ච කුළුණු සිත අනුකම්පා සිත මේ විසුද්ධි මාර්ගයෙන් ග්‍රන්ථය රචනා කරන්න අභ්‍යන්තර හේතුවක් බවට පත් වෙනවා ඒ අභ්‍යන්තර හේතුව ඇතුළේ තියාගෙන ඉන්න බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේට බාහිර හේතුවක් බාහිර නිමිත්තක් තිබෙනවා. මේ විසුද්ධි මාර්ගයේ අවසානයේ සඳහන් කරනවා මහා විහාරයේ වැඩ සිටියා සංඝපාල කියන මහා ස්වාමින් වහන්සේ නමක්. ඒ සංඝපාල කියන මහා ස්වාමින් වහන්සේ මේ විසුද්ධි මාර්ගයේ රචනා කරන්ද ආරාධනයක් කරා කියලා විසුද්ධි මාර්ගයේ අවසානයේ සඳහන් කරනවා. ඒ නිසා මෙතනදී උන්වහන්සේගේ මේ ඒ ආරාධනය බදන්ත සංඝ පාලස්ස සුචි සල්ලේක වුත්තිනෝ විනයාචාර යුත්තස්ස යුත්තස්ස පටිපත්තියං කන්ති සෝරච්ච මෙත්තාදී ගුණ භූසිත චේසතෝ චේතසෝ අජ්ජේසයන් ගහෙත්වා ච කරොන්තේන ඉමං මය කියලා සඳහන් කරනවා විසුද්ධි මාර්ගයේ අවසානයේ පාලි විසුද්ධි මාර්ගයේ 535 වෙනි පිටුවේ උන්වහන්සේ අවසාන සඳහන් කරන මේ බදන්ත සංඝ පාල කියන ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ තමයි මහ විහාරයේ හිටපු සංඝනායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ විසින් ආරාධනයක් කෙරෙනවා බුදුගෝස මහා ස්වාමීන් වහන්සේට මේ විසුද්ධි මාර්ගය රචනා කරන්න. ඒ නිසා තමන්ගේ හෘදය වස්තුවේ තමන්ගේ හදමඩලි ඇතුළත තිබුණු මේ කුළුණු සිත එළියට එන බාහිර නිමිත්තක් බවට පත් වෙනවා මහ විහාරයේ වැඩ සිටි සංඝපාල ස්වාමීන් වහන්සේගේ මේ ආරාධනය. ඒ ආරාධනය සලකලා අනුරුද්ධ බුද්ධකෝස මහා ස්වාමීන් වහන්සේ මේ විසුද්ධි මාර්ගය රචනා කරනවා. මේ විසුද්ධි මාර්ගයේ කර්තෘත්වය පිළිබඳව බුද්ධකෝස මහා ස්වාමීන් වහන්සේ ඉදිරියට එනවා. උන්වහන්සේ තමයි මේ ග්‍රන්ථය රචනා කරේ කියන කාරණය. ඉතින් එතනදිත් සමහර අය මේ පිළිබඳව ප්‍රශ්න කරනවා. කොහොමද මේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ මේක කිව්වා කියලා කියන්නේ කියලා. ඉතින් ඒ පිළිබඳව අපිට තියෙන ප්‍රධානතම මූලාශ්‍රය තමයි මහා වංශය. මහා වංශය අපිට සඳහන් කරනවා උන්වහන්සේ මේ විසුද්ධි මාර්ගය රචනා කරා කියන කතන්දරේ. ඊට අමතරව විසුද්ධි මාර්ග සම්ණය රචනා කරපු දෙතිය පරාක්‍රමබාහු රජතුමා ඒ විසුද්ධි මාර්ග සම්ණයේ සඳහන් කරන මේ උන්වහන්සේ පිළිගන්නවා මේ බුද්ධඝෝස ස්වාමීන් වහන්සේ විසුද්ධි මාර්ගය රචනා කරා කියන කාරණය. ඒ නිසා අපිට මේ පිළිබඳව තවදුරටත් ප්‍රශ්න කරන්න හේතුවක් නැහැ. බුද්ධඝෝස මහා ස්වාමීන් වහන්සේ තමයි මේ විසුද්ධි මාර්ගය කියන ග්‍රන්ථය පිළිබඳ කර්තෘත්වය දරන්නේ. මේ පිළිබඳව ප්‍රමාණය මේ විසුද්ධි මාර්ගය කියන ග්‍රන්ථය පරිමාණ වශයෙන් කොච්චරක්ද කියලා කියන එක විසුද්ධි මාර්ගයේ අවසානයේ බුද්ධ ගෝස්වාමීන් වහන්සේ ලියනවා ගාථාවක ගාථා පාඨයක් නිට්ඨිතෝ අට්ඨපඤ්ඤාස භානවාරාය පාලියා බණවර 58කින් සමන්නාගත විසුද්ධි මාර්ගයේ නිම වුණා කියලා සඳහන් කරනවා. සා බණවර 58ක් කියන එකෙන් සඳහන් කරනවා උන්වහන්සේ මේ විසුද්ධි මාර්ගයේ කියන ග්‍රන්ථය තුල බණවර 58ක් සඳහන් කරනවා කියලා. අට පඤ්ඤා සබහන වාරාය පාළිය කියලා. ඒ අනුව බණවර 58කින් සමන්නාගත මේ විසුද්ධි මාර්ගය අපි අධ්‍යයනය කරනවා නම් පරිශීලනය කරනවා නම් ඒ පිළිබඳ ප්‍රයෝජනයත් අපි දැනගන්න ඕනේ. ප්‍රයෝජනේ දැනගෙන අපි යම්කිසි ග්‍රන්ථයක් පරිශීලනය කරනකොට ඒ ග්‍රන්ථයේ පරිශීලනය කරන අයට ඒ ග්‍රන්ථය පරිශීලනය කරන්න වඩාත්ම වැදගත් වෙන හේතුවක් බවට පත් වෙනවා. ඒ ග්‍රන්ථයේ ප්‍රයෝජන සාකච්ඡා කිරීම. ඉතින් සඳහන් කරනවා අපි අර මුලින් සඳහන් කරපු ප්‍රාරම්භ ගාථා හතරේ සඳහන් වුණා තේසං පාමුජ්ජ කරණං ඒ නිවන් කැමති යෝගීන්ට ප්‍රීති ප්‍රමෝදයක් ඇති කරන එක තමයි මේ ග්‍රන්ථයේ ප්‍රධාන ප්‍රයෝජනය බවට පත් වෙන්නේ. මේ ග්‍රන්ථය පරිශීලනය කරන අයට තමන්ට ප්‍රීති ප්‍රමෝදය හටගන්නා හේතුව තමන්ගේ නිවන් මාර්ගෙ මෙතන විවරණ නිසා. ඒ නිසා සංඥා නිමිත්ත කර්තෘ පරිමාණ ප්‍රයෝජන කියන මෙන්න මේ කරුණු පහ පිළිබඳව අපි දැනගෙන එතෙන් පටන් විසුද්ධි මාර්ගය අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විසුද්ධි මාර්ගය පැහැදිලි කරන තැන මේ විසුද්ධි මග කියන නම මෙතන ඉදිරියට අපිට මේ විසුද්ධි මාර්ගයේ සඳහන් කරනවා බුදුගොස මහා ස්වාමීන් වහන්සේ තත්ත්ව විසුද්ධිහිති සබ්බමල විහෙතං අච්ඡන්ත පරිසුද්ධං නිබ්බාණං වේදිතබ්බං ප්‍රසභම් කරනවා. විසුද්ධි කියන වචනයෙන් සඳහන් කරන්නේ සබ්බමල විරහිතං සියලු කෙලෙස් මල රහිත වූ අච්ඡන්ත පරිසුද්ධං අත්‍යන්තයෙන් ඒකාන්තයෙන්ම පිරිසිදු නිබ්බාණං වේදිතබ්බං නිවන තමයි විසුද්ධි කියන වචනයෙන් අදහස් කරන්න ප්‍රසභම් කරනවා. තස්සා විසුද්ධියා මග්ගෝති විසුද්ධි මග්ගෝ. ඒ විසුද්ධියට ඒ නිවනට මාර්ගය කියන අදහසින් විසුද්ධි මග්ගෝ කියලා කියනවා. මග්ගෝති අධිගම උපායෝ උච්චති. මග්ග කියන වචනේ අදහස් කරන්නේ අධිගම උපාය කියලා සඳහන් කරනවා. මග්ග කියන වචනේ තේරුම අධිගම උපාය. එහෙම නැත්නම් මේක අධිගමනය කරන්න එහෙම නැත්නම් මේක අවබෝධ කරන්න තියෙන උපායට තමයි මග්ග කියන වචනේ සඳහන් කරන්නේ. ඒ නිසා විසුද්ධියා මග්ගෝ විසුද්ධි මග්ගෝ කියන අපි සමාස පදය සකස් වෙනවා විසුද්ධි මඟ කියන නම සකස් වෙන නිසා විසුද්ධි කියලා කියන්නේ නිවනට කියන නමක් මඟ කියන්නේ ඒ නිවන අධිගමනය කරන ප්‍රතිපatti මාර්ගය ඒ නිසා නිවනට ඇති ප්‍රතිපatti මාර්ගය තමයි විසුද්ධි මඟ කියන වචනයෙන් පැහැදිලි කරන්නේ ඊට අනතුරුව විසුද්ධි මාර්ගයේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ මේ විසුද්ධි මග්ග කියන මේ නිවනට මඟ පිළිබඳව භාග්‍යතුන් වහන්සේගේ දේශනා කිහිපයක් ගෙනහැර දක්වනවා. සෝපනායන් විසුද්ධි මග්ගෝ කත්තචි විපස්සනාමත්ත වශයෙන් දේශිතෝ. සමහර තැනකදී භාග්‍යතුන් වහන්සේ මේ විසුද්ධි මාර්ගය එහෙම නැත්නම් නිවනට මාර්ගය විදර්ශනා මාත්‍රයක් විදිහට දේශනා කරලා තියෙනවා කියලා කියනවා. විදර්ශනා මාත්‍රයක් විදිහට දේශනා කරපු උදාහරණයක් උන්වහන්සේ අපිට දක්වනවා. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඒතර මෙන්න මේ ගාථාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේක තුළිනුත් නිවනක මාර්ගයේ ඒ සමග්ගෝ විසුද්ධිය මේ විසුද්ධියට මාර්ගයයි කියලා කියනවා. හැබැයි මෙතන මේ සබ්බේ සංඛාරා අනිච්චාති ඒ වගේම තවත් ගාතාවක් මේත් එක්කම තියෙන සබ්බේ සංඛාරා දුක්ඛාති මේ විදිහට තවත් ගාතාවක් වෙන සබ්බේ සංඛාරා අනත්තාති සබ්බේ ධම්මා අනත්තාති කියලා. ඒතර මේ හැම තැනකදීම විසුද්ධි මාර්ගය විදර්ශනාවක් විදිහට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ වගේම තමයි තවත් තැනක බුදුරජාණන් වහන්සේ මේ විසුද්ධි මාර්ගය සඳහන් කරනවා ධාන පඤ්ඤා වශයෙන් තවත් සමහර තැනකද විසුද්ධි මාර්ගය එහෙමත් නැත්නම් නිවනට මාර්ගය ධාන ප්‍රඥාවක් වශයෙන් දේශනා කරනවා. ඒකට සාධක පාඩයක් අපට ගෙනහැරලා දක්වනවා. යම්හි ධානංච පඤ්ඤාච සවේ නිබ්බාන සම්තිකේ යම් යමෙක් කෙරෙහි ධානාංච විදර්ශනා පාදක වූ ධානයක් පඤ්ඤාච ඒ ධානයේ පාදක කරගෙන විදර්ශනාව ආරම්භ කරලා උත්සාහවත් වෙලා ඒ වඩන විදර්ශනා නුවණක් තියෙනවා නම් ඒ විදර්ශනා නුවණක් කියන මෙන්න මේ දෙක යම් කෙනෙක් කෙරෙහි තියෙනවා නම් සවි නිබ්බාන සම්පති ඒකාන්තයෙන් ඒ පුද්ගලයා නිවන සමීපයේ කියලා එහෙමත් ධම්මපදිගත හරත්නයක සඳහන් කරනවා. ඒක ඒ වාගේ තැනකදී මේ විසුද්ධි මාර්ගය කියන එක පැහැදිලි කරන්නේ ජහාන පඤ්ඤා වශයෙන්. තවත් තැනකට විසුද්ධි මාර්ගයේ බුදුරජාණන් වහන්සේ කම්මාදී වශයෙන් කර්ම ආදී වශයෙන් දේශනා කරනවා. කොහොමද? කම්මං විජ්ජාච ධම්මෝච ශීලං ජීවිත මුත්තමං ඒතේන මච්ඡා සුද්ධන්ති නගොත්තේන ධනේනවා. කර්මය කර්මය කියන වචනේ මෙතන අදහස් කරන්නේ මාර්ග චේතනාව විජ්ජා විජ්ජා කියන වචනේ අදහස් කරනවා සම්මා දිට්ඨිය ධම්මෝ ධම්ම කියන වචනයෙන් අදහස් කරන්නේ සෙසු ආර්ය මාර්ග ධර්මයන්. දැන් අපි ගත්තොත් එහෙම මාර්ග චේතනාව, සම්මා දිට්ඨිය කියන මේ දෙක ඇරෙන්න සෙසු ආර්ය මාර්ග ධර්ම තමයි ධම්මෝ කියන වචනෙන් සඳහන් කරන්නේ. ඒ අනුව කම්මං විජ්ජාච ධම්මෝච කර්මයක් එහෙම නැත්නම් මාර්ග චේතනාවක් විජ්ජා කියන සම්මා දිට්ඨියත් ඒ වගේම සෙසු ආර්ය මාර්ග ධර්මත් කියන මෙන්න මේ දේවල් සහ සීලං සීලං කියන වචنين අදහස් කරන්නේ දැන් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය ගත්තාම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වාචා සම්මා කම්මන්ත කියන මෙන්න මේ දෙකෙන් අපිට සීලය අදහස් කරනවා. එතකොට අපි දැන් කම්මං කියන වචනයෙන් මාර්ග චේතනාව අදහස් කරා, විඥා කියන වචනයෙන් සම්මා දිට්ඨිය අදහස් කරා. එතකොට ආර්ය මාර්ග ධර්ම සෙසු යමක් වෙනවා නම් ඒවා ධම්මෝ කියන එක ගත්තා. හැබැයි මෙතන ධම්මෝ කියන වචනයෙන් සෙසු ආර්ය මාර්ග කිව්වහම සීලේ ප්‍රයත්න සම්මා වාචා කම්මන්ත කියන දෙකක් ජීවිත මුත්තමන් කියන එකෙන් සම්මා ආජීවය කියන මේ සම්මා ආජීවයත් වෙන මේ තුනත් අතහැරලා සසු ආර්ය ධර්ම තමයි ධම්මෝ කියන වචනේ සඳහන් කරන්නේ. ඒ අනුව කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිත මුත්තමං. ඒ නිසා මේ කර්මයක් සම්මා දිට්ඨියත් ඒ වගේම ධර්මයක් සම්මා වාචා කම්මන්ත කියන සීලයත් සම්මා ආජීවය කියන උතුම් ජීවිත පැවැත්මක් කියන මෙන්න මේ දේවල් වලින් ඒතේන මච්ඡා සුද්ධන්ති මෙන්න මේ කරනකොටගෙන පුද්ගලයෝ පිරිසිදු භාවයටපත් වෙනවා කියලා කියනවා නගොත්තේන දනේනවා තමන්ගේ ගෝත්‍රයෙන් හෝ ධනෙන් හෝ පුද්ගලයෝ කවදාකවත් විසුද්ධියටපත් වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒතර මෙතනදී විසුද්ධිය කියන එක බුදුරජාණන් සඳහන් කරන්නේ මේ කම්ම, විජ්ජා, ධම්ම මේ ආදී ධර්මතා වශයෙන්. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ධර්මතා වශයෙන් තමයි දේශනා කරන්නේ. තවත් තැනකදී බුදුරජාණන් වහන්සේ සබ්බදා සීල සම්පන්නෝ පඤ්ඤමා සුසමාහිතෝ ආරද්ධ විරියෝ පහිතත්තෝ ඕගන්තරති දුත්තරං මෙන්න මේ විදිහට ගාථාවක් සඳහන් කරනවා සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ තුන තමයි නිවනට තියෙන මාර්ගයේ විසුද්ධියට තියෙන මාර්ගය කියලා. සබ්බදා සීල සම්පන්නෝ හැම කල්හිම සීලෙන් චතුපාරිශුද්ධ සීල සම්පදාවෙන් සම්පන්න වෙලා සමන්නාගත වෙලා පඤ්ඤා ලෞකික ලෝකෝත්තර ප්‍රඥාවකින් සමන්නාගත වෙලා සුසමාහිතෝ සමාහිත සිතක් ඇති පුද්ගලයා ආරද්ධ විරියෝ ආරමුණු වීරිය ඇති පහිතත්ෝ නිවනට යොමු වෙච්චි සිත ඇති පුද්ගලයා දුත්තරම් ඕගන්තරති දුකසේ තරණය කළ යුතු තරණය කරන්න අපහසු මේ සංසාර ඕගේ තරණය කරනවා කියලා මේ සංයුක්ත නිකාය ගාථා රත්නයක සඳහන් කරනවා. ඒ වගේම සතිපට්ඨානාදී වශයෙන්ොත් බුදුරජාණන් වහන්සේ මේ විසුද්ධි මාර්ගය දේශනා කරනවා මහා සතිපට්ඨාන සූත්‍ර ආදී තැන්වල ඒ කායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා එතන මුද්‍රණ දෝෂයක් තියෙනවා මේකේ විසුද්ධියා කියලා එතන තේයාලම් කියලා එන්න ඕනේ ඒ කායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ංගමා යනාදී වශයෙන් කියනවා නිබ්බානස්ස සත්‍ය කිරියාවේ යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මේ නිවන අවබෝධ කරගන්න ඒ නිසා තියෙන එකම මාර්ගය නිවනට මාර්ගය, විසුද්ධි මාර්ගය සතිපට්ඨාන ආදී වශයෙන් දේශනා කරනවා. මේ නිසා බුදුරජාණන් වහන්සේ මේ විසුද්ධි මාර්ගය කියන එක එක තැනකදී දේශනා කරන විදර්ශනාවක් විදිහට තව තැනකදී ධ්‍යාන ප්‍රඥා වශයෙන් දේශනා කරනවා. තව තැනකදී කර්ම ආදී වශයෙන් දේශනා කරනවා. තව තැනකදී සීලාදි වශයෙන් දේශනා කරනවා. තව තැනකදී සතිපට්ඨානාදි වශයෙන් දේශනා කරනවා. මේ නිසා බුදුරජාණන් වහන්සේ මේ සමස්ත ත්‍රිපිටකේ පුරාවට නිවන් මාර්ගය එක විදිහටම එක තැනක දේශනා කරේ නෑ. හැබැයි මේ හැමතැනම කරපු දේශනා තුළ යම්කිසි සමානත්වයක් තියෙනවා. යම්කිසි හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් තියෙනවා. මෙන්න මේ පොදු ලක්ෂණය තමයි බුදුගෝස මහා ස්වාමීන් වහන්සේ මේ අපේ විසුද්ධි මාර්ගය රචනා කරන්න පාවිච්චි කරන්නේ. මෙනිසා උන්වහන්සේ මේ නොඑක් නොඑක් නිවන් මාර්ගයේ දේශනා කරපු නොඑක් නොඑක් ආකාරයන් අතරේ මේ සීලාදී වශයෙන් කියන ආකාරය තෝරගන්නවා. මහා විහාරයේ මහරහතන් වහන්සේලා ලබා දුන්නු ගාථාවේ තියෙන අර්ථය සීලේ පතිත්තහය නරෝ සපඤ්ඤෝ කියන ගාථාවේ නිසා සීලාදී වශයෙන් නිවන් මාර්ගයේ දේශනා කරපු ගාථා රත්නයක්. නිසා මෙතන තියෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන කරුණු තුන තමයි මේ විසුද්ධි මාර්ගය පැහැදිලි කිරීම තියෙන්නේ. සා සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භවයන් ආතාපි නිපකෝ භික්ඛු සෝයිමං විජිතේ ජතං කියන මෙන්න මේ ගාථාව මුල් කරගෙන බුදුගොස්ස ස්වාමීන් වහන්සේ මේ විසුද්ධි මාර්ගය අපිට රචනා කරනවා. ඒ නිසා මේ විසුද්ධි මාර්ගයේ උන්වහන්සේ සඳහන් කරන ඉමස්මින් පන පඤ්ඤ විහාකරණේ සීලාදී වශයෙන් දේශිතෝ මේ දිව්‍ය පුත්‍රයා අහපු ප්‍රශ්නෙට බුදුරජාණන් දුන්නු අර්ථ පිළිතුරේ සීලාදී වශයෙන් තමයි නිවනට මාර්ගය පැහැදිලි කරන්න කියලා. ඉන් අනතුරු උන්වහන්සේ తත්‍රායන් සංකේප වන්නනා කියලා මේ ගාථාවේ අර්ථය අපිට ඊටාම් කිතින් පැහැදිලි කරනවා. සීලේ පතිත්තහය කියලා කියන්නේ සීල පරිපූර්ණේන සීලේ පතිත්ත හිත්වා කියලා සඳහන් කරනවා. සීලය පරිපූර්ණේ කර ගැනීමෙන් සීලෙහි පිහිටලා කියන එක තමයි සීලේ පතිත්තහය කියලා කියන්නේ. නරෝ සපඤ්ඤෝ කියලා කියන තැනදී නරෝ කියලා කියන්නේ නරෝති සප්තෝ කියලා කියනවා. නරෝ කියන වචනෙන් සත්‍ය අදහස් කරන්නේ. සපඤ්ඤෝ කියන්නේ කම්මජ ති හේතුක පටිසන්ධි පඤ්ඤාය පඤ්ඤවා. කර්මජ වූ ඒ කියන්නේ කර්මෙන් හටගත්තා වූ ත්‍රි හේතුක ප්‍රතිසන්ධි ප්‍රඥාවකින් ප්‍රඥාවත් වෙච්ච පුද්ගලයා. ඉතින් අපි දන්නවා පුද්ගලයාගේ උත්පත්තියට ප්‍රඥාව කෙනෙක් යෙදෙන්න පුළුවන් ආකාරය ත්‍රි හේතුක වෙන්න පුළුවන් ද්විහේතුක වෙන්න පුළුවන් අහේතුක උත්පත්තියක් වෙන්න පුළුවන්. ඒත් නිවන් අවබෝධ කරගන්න පුළුවන්නේ මේ අතරින් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තියෙන පුද්ගලයෙකුට ත්‍රි හේතුක ප්‍රඥාවක් තියෙන පුද්ගලයෙකුට. ඒ නිසා සපඤ්ඤෝ කියන වචනෙන් අදහස් කරන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි ප්‍රඥාවකින් සමන්නාගත නැනවත් පුද්ගලයෙක් තමයි අදහස් කරන්නේ කියලා සඳහන් කරනවා. ඒතර ද්වි හේතුක පුද්ගලයෙක් අ හේතුක පුද්ගලයෙක් මේගාතහවේදී අදහස් කරන්නේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ නෑ ද්වි හේතුකයට අ හේතුකයට කවම කවදාකවත් නිවන් දකින්න බෑ කියලා. මේ ජීවිතේ නෙවෙයි වෙන ජීවිතයක නිවන් දකින්න පුළුවන්. හැබැයි මේ ජීවිතේ නිවන් දකින්න මේ ජීවිතේ නිවන් දකින්න බෑ. මේ ජීවිතේ නිවන් දකින්න නම් ත්‍රි හේතුක ප්‍රතිසන්දයක් තියෙන්න ඕනේ. එතනදී සමහර කෙනෙක් ඇති කරන ප්‍රශ්නයක් තමයි අපි ත්‍රි හේතුකයිද ද්වි හේතුකයිද කියලා කල්පනා කර කර ඉන්න එකද හොඳ? එමතක අපි නිවන් දකින්න වෑයම් කරන එකද හොඳ කියලා. අපි නිවන් දකින්න වෑයම් කරන එක තමයි හොඳ. හේතුව තමයි අපි ත්‍රි හේතුකුණත් ද්වි හේතුකුණත් අපි හැමෝම නිවන් දැකීම සඳහා වෑයම් කළ යුතුයමයි. ඒ නිසා නමුත් මේ ගාථා රත්නයට ආවහම මේ සපඤ්ඤෝ නරෝ සප්‍රාඥ සත්‍යයක් <clears throat> නුවණැති සත්‍යයක් කියලා කියන්නේ කාටද කියනවා නුවණැති සත්‍යයක් කියලා කියන්නේ කර්මෙන් හටගත්තා වූ ත්‍රි හේතුක ප්‍රතිසම්ප ප්‍රඥාවකින් සමන්නාගත නුවණැති සත්‍යයක් නුවණැති පුද්ගලයෙකු මේ අදහස් කරේ කියලා. ඒ නිසා සපඤ්ඤෝ නරෝ මේ ගාථාවේ අර්ථය අපි පැහැදිලි කරගන්නවා නම් සපඤ්ඤෝ නරෝ ත්‍රි හේතුක කර්මජ ප්‍රතිසන්දි ප්‍රඥාවකින් සමන්නාගත සත්වයෙක් යම් පුද්ගලයෙක් සීලේ පතිත්තහය සීල පරිපූර්ණයෙන් සීලේ පිරීමෙන් සීලෙහි පිහිටලා චිත්තං පඤ්ඤංච භාවයන් චිත්තං කියන වචනෙන් සමාධි අදහස් කරනවා පඤ්ඤංච කියන එකෙන් ප්‍රඥාව අදහස් කරනවා ඒකයි සඳහන් කරන්නේ චිත්ත සීසේන හෙත්ත සමාධි නිද්දිට්ඨෝ චිත්ත ශීර්ෂයෙන් මෙතනදී සමාධිය තමයි අදහස් කරේ පඤ්ඤා නාමේන විපස්සනා ප්‍රඥාව කියන නමින් විදර්ශනාවයි අදහස් කරේ. ඒ නිසා සමාධිය වඩනවා නම් විදර්ශනාව වඩනවා නම් ආතාපි ආතාපි කියලා කියන්නේ වීරිය සහිත වෙච්චි කෙලස් පවන වීරියෙන් යුතු වෙච්චි නිපකෝ නිපක කියන පුද්ගලයා අදහස් කරනවා නේපක්ඛං උච්චති පඤ්ඤා නිපක කියන වචනේ නේපක කියලා කියන්නේ ප්‍රඥාවට ඒ ප්‍රඥාවෙන් සමන්නාගත පුද්ගලයා තමයි නිපකෝ කියන්නේ. එතකොට දැන් මුලින් සඳහන් කරා සපඤ්ඤෝ කියලා ප්‍රඥාවෙන් සමන්නාගත පුද්ගලයා දැන් කියනවා නිපකෝ කියලා ප්‍රඥාවෙන් සමන්නාගත පුද්ගලයෙක්. මේ දෙන්න අතරේ වෙනස අපිට පැහැදිලි කරනවා මේ ඉමිනාපන පදේන පාරිහාරික පඤ්ඤං දස්සේකි. මේ නිපකෝ කියන පදයෙන් අදහස් කරන්නේ පාරිහාරික ප්‍රඥාව කියලා. පාරිහාරික ප්‍රඥාවක් කියලා කියන්නේ මොකක්ද? කමඨහනක් පරිහරණය කරන්න තියෙන නුවණක් තියෙන කෙනෙක් කියන එකයි. දැන් අපි පාරිහාරික ප්‍රඥාවක් නැති කෙනෙකුටත් මේ කමඨහනක් වඩන්න බෑ. කමඨහනක් වඩන්ද මේ කමඨහන වඩන්න මෙන්න මේ විදිහට වඩන්න කියලා යම්කිසි ගුරුවරයෙක් කියලා දුන්නොත් ඒ කියන දේ තේරුම් අරගෙන ඒ දේ කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙම පාරිහාරික ප්‍රඥාවකුත් නැති කෙනෙකුට භවනා කරන්න බැහැ. ඒ නිසා මෙතනදි සඳහන් කරන නිපකෝ කියන වචනයෙන් පාරිහාරික ප්‍රඥාවක් ඒ කියන්නේ කමඨහනක් පරිහරණය කරන්න යමෙක් කියලා දුන්නොත් කියලා දෙන දේ කරන්න හැකියාවක් තියෙන්න ඕනේ. එහෙමත් තේරුම් ගන්න පුළුවන් පුද්ගලෙක් තමයි මේ නිපකෝ කියලා කියන්නේ. නිසා ඒ පාරිහාරික ප්‍රඥාවක් තියෙන පුද්ගලයෙක් ඉන්නවා නම් බික්ඛු කියන වචනයෙන් අදහස් කරනවා සංසාරේ භයං ඉත්තේටි බික්ඛු කියලා සසරේ බය දක්නා අර්ථයෙන් බික්ඛු කියලා කියනවා. ඉතින් බික්ඛු කියන පදයට අර්ථ ගණනාවක් තියෙනවා. මෙතනදී වඩාත්ම ගැලපෙන විදිහට මේ ඉක්ක දංශ ඉක්ක දස්සනං කේසු කියන ධාතුවක් තියෙනවා. ඉක්ක කියන ධාතුව දැකීම් අර්ථෙහි වැටෙන ධාතුවක්. ඒ ඉක්ක කියන ධාතුවෙන් සංසාරේ භයං ඉක්කතීති භික්ඛු කියලා කියනවා. සසරේ බය දකින නිසා භික්ෂුව කියලා කියනවා. එනිසා මේ සසරේ බය දකින භික්ෂුව ඉතින් තවත් භික්ඛු කියන පදයට අර්ථ ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් මෙතනදී අපි සංසාරේ භයන් ඉක්කතීති භික්ඛු කියන අර්ථ විග්‍රහයටයි එන්නේ. එනිසා සසරේ බය දකින පුද්ගලයෙක් ඕනම කෙනෙක් භික්ෂුවක් බවට පත් වෙනවා. එනිසා සසරේ බය දකින පුද්ගලයා සෝ ඉමං විජිතේ යතන් මේ තෘෂ්ණා ජටාව තෘෂ්ණා දැල තෘෂ්ණා අවුල විජිතේ මේක නිර්වුල් භාවයට පත් කරනවා කියලා කියනවා. ඒක පැහැදිලි කරනවා. සෝ ඒ සසරේ බය දක්නා භික්ෂුව, ඒ භික්ෂුව පිළිබඳව ගුණාංග ටික අපිට සඳහන් කරා. ඔහු උන්වහන්සේ ආතාපි කෙලෙස් පවන වීරියෙන් යුතුයි, නිපකෝ පාරිහාරික ප්‍රඥාවකින් යුතුයි. උන්වහන්සේ සීලයක පිහිටලා සමාධියත් ප්‍රඥාවත් වඩනවා. වඩනවා නම් සෝ ඒ භික්ෂුවත් භික්ෂුතේ මේ ඉමිනාච සීලේන ඉමිනාච චිත්ත සීසේන නිද්දිත සමාදිනා මේ සීලේනොත් මෙති මේ චිත්ත ශීර්ෂයෙන් නිර්දිෂ්ට කරපු දක්වපු සමාධියනොත් ඉමිචා ඉමින ඉමායච ත්‍විවිධාය පඤ්ඤාය මෙතන ප්‍රඥාව තුන් ආකාරයක සඳහන් කරා සපඤ්ඤෝ කියලා ත්‍රි හේතුක ප්‍රඥාව සඳහන් කරා පඤ්ඤං කියලා විදර්ශනාව සඳහන් කරා නිපකෝ කියලා සඳහන් කරා මේ පාරිහාරික ප්‍රඥාව එනිසා මේ ප්‍රඥාවෙන් ඉමිනාච ආතපේන මේ කෙලෙස් පවන වීරයන් කියන චහි ධම්මෙහි සමන්නාගත බික්ඛු ඒ ධර්ම හයෙන් සමන්නාගත වෙච්ච භික්ෂුව සඳහන් කරනවා ඔහු මේ ඉමං විජිතේ ජතන් මේ තෘෂ්ණා දැල නිර්වල් භාවයට පත් කරන තෘෂ්ණා අවුල නිර්වල් භාවයට පත් කරනවා කියලා සඳහන් කරන්නට යෙදුනා. ඒ නිසා මෙතනදී මේ ගාතහරත්ෙන් අපිට එහෙමනම් සඳහන් කරනවා මේ නිවන් මාර්ගය ඊටාම කෙටියෙන් සඳහන් කරනවා සප්‍රාඥ කර්මජ ත්‍රි හේතුක ප්‍රතිසන්දි ප්‍රඥාවක සමන්නාගත නුවණැති පුද්ගලයේ සිව් පිරිසිදු ශීලයක පිහිටලා සමාධියත් විදර්ශනාවත් වඩනවා නම් කෙලෙස් පවන වීරියෙන් යුතුව පාරිහාරික ප්‍රඥාවෙන් සමන්නාගත ඒ සසරේ බය දකින භික්ෂුව මේ තෘෂ්ණා බැල තෘෂ්ණා අවුල නිර්වල් භාවයටපත් කරනවා කියලා මේ ගාථාහත්ෙන් අපිට සඳහන් කරනවා. ඉතින් මේක බුද්ධ ගෝස්වාමීන් වහන්සේ උදාහරණයක් ඇසුරින් සඳහන් කරනවා. සේයතහපි නාම පුරිසෝ පතවියම් පතිත්හය සුනිසිතං සත්තං උත්පිත්වා යම් සේවනාහි පුරිසෝ එක්තරා පුරුෂයෙක් පතවියම් පතිත්හය මේ පොළොවේ පිහිටලා සුනිසිතං සත්තං උප්පිපිත්වා ඊටාම තියුණුවට මෝහත් කරපු සැපක් ඔසවලා මහන්තං වේලුගුම්බං විජිතෙය මහත් කුණ ලැබක් කපලා දානවා නම් අන්න ඒ කපලා දානවා වාගේ ඒවමේව ඒ පරිද්දෙන්ම සීල පතවියම් සීලේ නැමැති පොළවේ පතිත්තහය පිහිටලා සමාධි ශිලාය සුනිසිතං සමාධිය කියන ගලේ අතුල්ලලා හොඳට මෝහත් කරපු විපස්සනා පඤ්ඤා සත්තං විදර්ශනා නුවණ කියන සැප විරිය බල පග්ගහිතේන වීරිය කියන බලයෙන් ඔසවලා පාරිහාරික පඤ්ඤා හත්තේන උච්චිතිත්වා මේ වීරිය කියන බලය යොදවන පාරිහාරික ප්‍රඥාව කියන අතට මේ පාරිහාරික ප්‍රඥාව කියන අතට වීරිය කියන බලය යොදවලා ඒ බලයෙන් යුතුව පාරිහාරික ප්‍රඥාව කියන අතෙන් මේ ඊටාම හොඳින් මෝහත් කරපු සමාධියෙන් මෝහත් කරපු විදර්ශනා ප්‍රඥාව කියන සැත ඔසවලා සබ්බම්පි තං අත්නෝ సంతානේ පතිතං තණ්හා ජතං විජිතේය ස්වකීය సంతානයේ තියෙන මේ සියලුම තෘෂ්ණා දැල කපලා දානවා නිරවුල් කරනවා සංචින්දේය සම්පදාලේය ඒ වචනෙන් සඳහන් කරන්නේ මේ තෘෂ්ණා අවුල සිඳලා දානවා මෙන්න මේ විදිහට තමයි ඒකයි අර සීලේ පතිත්හය නරෝ සපඤ්ඤ ප්‍රසදාන කරේ මේ සප්‍රාඥ පුරුෂයා පොළවේ හරියට පොළවේ ඉඳලා යම්කිසි මෝහක් සැපක් අරගෙන උණලැහබක් කපලා උණලැහබ සුණු විසුණු කරලා දානවා වාගේ සීල සීලය කියන පොළවේ පිහිටපු පුද්ගලයෙක් සමාධියෙන් මෝහත් කරපු සැපක් අරගෙන සමාධියෙන් මෝහත් කරපු විදර්ශනා ප්‍රඥාව කියන සැප අරගෙන ඒ සැප තමන්ගේ පාරිහාරික ප්‍රඥාව කියන අතෙන් වීරිය කියන බලයෙන් කොසවලා මේ සියලු තෘෂ්ණා දැල සිඳිනවා නම් කපලා දානවා නම් විනාශ කරනවා නම් අන්න ඒ විනාශ කිරීම තමයි මේ විසුද්ධි මාර්ගය කියලා මේ ගාථා රත්නය සඳහන් කරන්නේ. මග්ගක්තනේ පනේසතං ජතං විජතේති නාම මේ පුද්ගලයා විදර්ශනා වඩනකොට විදර්ශනා වඩලා මාර්ගක්ෂණයේදී ඒ පුද්ගලයා මේ ජතං විජතේති තෘෂ්ණා බැල නිර්වුල් කරනවා කියලා කියන පලක්තනේ එතනින් එහාට ඵලයට පමනනකොට විජිතිත ජටෝ ඒ පුද්ගලයා තෘෂ්ණා බැල සිඳලපු පුද්ගලෙක් වඩපත් වෙනවා අරහත්ත්වයටපත් වෙච්ච පුද්ගලෙක්පත් වෙනවා ඒ නිසා සදේවකස්ස ලෝකස්ස අග්ග දක්ෂිනියෝ හෝති දෙවියන් සහිත ලෝකයාට අග්‍ර දක්ෂිනාර්ථ පුද්ගලෙක් වඩපත් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ බුදුගෝස මහා ස්වාමීන් වහන්සේ මේ ගාථාව අර්ථකථනය කරමින් අපිට සඳහන් කරනවා ඒ නිසා විසුද්ධි මග්ගෝ විසුද්ධි මාර්ගය බුදුගොස් මහා ස්වාමීපාදයන් වහන්සේ මේ ගාථාරත්නෙන් ආරම්භ කරලා අපට සඳහන් කරන නිසා සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භවයන් ආතාපි නිපකෝ භික්ඛු සෝයිමං විජිතේ ජතං සපඤ්ඤෝ නරෝ කර්මජ ත්‍රි හේතුක ප්‍රතිසන්ති ප්‍රඥාවකින් සප්‍රාඥ වූ සත්‍යතිමේ සීලේ පතිත්ථාය සීල පරිපූර්ණයෙන් සිව් පිරිසිදු සීලයක පිහිටා චිත්තං සමාධියත් පඤ්ඤංච විදර්ශනාවත් භාවයන් වඩන්නේද ආතාපි කෙලස් පවන වීරයෙන් යුතු වූ නිපකෝ පාරිහාරික ප්‍රඥාවෙන් යුතු වූ එහෙම නැත්නම් කමඨහන පරිහරණයට නුවණ සහිත වූ භික්ඛු සසරෙහි බිය දක්නා හේයින් භික්ෂුනම් වූ සෝ හෙතෙමි ඉමං ජටං විජිතේ මේ තෘෂ්ණා ජටාව තෘෂ්ණා අවුල निराවුල් කරන්නේ කියලා මේ ගාතහයෙන් අපිට සඳහන් කරනවා සඳහන් කරමින් විසුද්ධි මාර්ගය එතෙන් පටන් ආරම්භ කරනවා මේ විසුද්ධි මාර්ගය අර්ථ විවරණය කරනවා සීලේ පතිත්තහය කියපු තැන ඉඳලා සීලය කියන්නේ මොකක්ද මේ ඉන්න අනතුරුව සමාධිය විදර්ශනා විස්තර කරමින් මේක පරිච්ඡේද ගණනාවක් ඔස්සේ විසුද්ධි මාර්ගය විස්තර විවරණය වෙනවා. ඉතින් ඒ නිසා අපි විසුද්ධි මාර්ගයේ මේ නිදාන ආදී කතාවෙන් කොහොමද මේ විසුද්ධි මාර්ගය දේශනා කරන්නට මේ ඉදිරිපත් කරන්නට බුද්ධඝෝෂ මහා ස්වාමීන් වහන්සේ යෙදෙන්නේ කොයි විදිහටද විසුද්ධි මාර්ගයේ අර්ථ විවරණය කෙරෙන්නේ කියන එකයි මේ අද පළවෙනි සමාරම්භක දේශනාවෙන් පැහැදිලි කරන්න යෙදුනේ. ඉතින් ඒ නිසා අපි හැම සියලු දිනාටම ඊ타මත්ම මෛත්‍රී සිතින් ආරාධනය කරන හැම සියලු දිනාටම මේ වැඩසටහනත් සමග එකතු වෙලා මේ අමත පදං කියන නිවනට මඟ කියන මේ වැඩසටහනත් සමග එකතු වෙලා විසුද්ධි මාර්ගයේ මුල සිට පරිශීලනය කරන්න නොඑක ආකාරයේ මතවාද තිබෙන විසුද්ධි මාර්ගයේ පිළිබඳව ඒ මතවාදවල තියෙන සත්‍ය අසත්‍යතාවය එහි කුමක්ද ඇත්ත කියන එක මේ විසුද්ධි මාර්ගයේ පරිශීලනය කිරීමෙන් දැනගන්න පුළුවන් දෙයක්. මිසක් විසුද්ධි මාර්ගය කියන පොත පිටපැත්තෙන් බලලා ඒක අනුව අර්ථ විවරණය කරන්න නිගමනයක් කරන්න පුළුවන් දෙයක් නොවේ. ඒ නිසා අපි ඊ타මත්ම මෛත්‍රී සිතින් යුතුව හැම සියලු දෙනාටම ආරාධනය කරන මේ වැඩසටහන සමග එකතු වෙලා මේ විසුද්ධි මාර්ගය පරිශීලනය කරන්න එකතු වෙන්න තමන්ගේ නිවන් මාර්ගය විවර කරගන්න ඉදිරි පසු પરම්පරාවටත් මේ නිවන් මාර්ගය තව දුරටත් පැහැදිලි කරන්නට තව දුරටත් ඉදිරිපත් කරන්නට මේ විසුද්ධි මාර්ගය මනාව පරිශීලනය කරන්න කියන ආරාධනය සිදු කරමින් සියලුම සාදු ජනයන්ට අපි ඊටමත් මෛත්‍රී සිතින් ආරාධනය කරනවා අපේ හැකි පමණින් අපේ ශක්ති ප්‍රමාණය සිද්ධ කරන මේ විශේෂ මාර්ගය පැහැදිලි කිරීම ශ්‍රවණය කරත්තා කියන ආරාධනය සිද්ධ කරමින් අද දේශනාව අපි අවසන් කරනවා මේත් සමග එකතු වෙච්චි හැම සියලු දෙනාටම අපි මේ මොහොතේදී පුණ්‍යානුමෝදනා කරනවා පුණ්‍යානුමෝදනා කරමින් හැම සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද දවසේ අපි මේ වැඩසටහන මෙතනින් අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා හැම සියලු දෙනාටම තෙරුවන් සරණයි අවසන් වශයෙන් අපි අපි මේ පිළිබඳව ඇත්තටම පුණ්‍යානුමෝදනා කළ යුතුයි විශේෂයෙන්ම අද දවසේ මේ ආරම්භ වන විසුද්ධි මාර්ගය පැහැදිලි කිරීමේ වැඩසටහන මෙය සිදු කරන්නේ ඇත්තටම අපිට කිහිප දිනක් කරපු ආරාධනයක් අනුව ඒ ආරාධනයක් සලකලා බලලා ඒ ආරාධනය එක්තරා විදිහට යථාර්ථයක් බවට පත් වීමක් ඒ නිසා අපි තාමත් මෛත්‍රී සිතින් පුණ්‍යානුමෝදනා කරන අපිට මේ ආරාධනය සිදු කරපු හැම සියලු දෙනාටම ඒ වගේම තමයි මේ ආරාධනය සිදු කරලා ඒ යථාර්ථයක් වඩපත් කරන්න අපිට උපකාර කරපු බොහෝ පිරිසක් සිටිනවා. ඒ උපකාර කරපු බොහෝ පිරිස අපි හැම සියලු දෙනාගේම නම් වශයෙන් අපිට සඳහන් කරන්නට බැරි වුණත් විශේෂයෙන්ම මේ සඳහා මූලිකවගෙන මේ තාක්ෂණික කටයුතු සඳහා උපකාර කරපු අපි අපේ චෛතික මහත්මයා ඒ වගේම නලින් මහත්මයා ප්‍රභාත් මහත්මයා මේ ආදී පිරිස අතිශයින් උනන්දු වෙලා මේ පිළිබඳව කටයුතු කරන්න තියදුනා. ඒ වගේම චාමර මහත්මයා, අමල් මහත්මයා ඒ අය ඉතාමත්ම උවමනාවෙන් මේ සඳහා යෙදිලා මේ වැඩසටහනට සාර්ථක භාවයට පත් කරගන්නට උනන්දු වුණා. මේ වැඩසටහන අරිය ධම්මග කියන මේ සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ විකාශනය කරන්නට ඉතාම උනන්දුවෙන් යෙදුනා අපේ තිලින මහත්මයා. ඒ වගේම මේ සඳහා දුලෙන් මල්ලි උපකාර කරන් තියදුනා. ඒ වගේම නොඑක් කටයුතුවලදී අපිට නිරන්තරයෙන්ම මේ විශේෂයෙන් මේ වැඩසටහනක් කළ යුතුයි කියන යෝජනාව කරපු තැන් ඉඳලා ඒ යෝජනාව කිරීමටත් මුල් වෙලා අපේ දිලු මහත්මිය නොඑක් විදිහට උපකාර කරා. ඉතින් මේ හැම සියලු දෙනාගම එකතුවක් වශයෙන් දර්ශන අයියා ඒ ආදී හැම සියලු දෙනාගම එකතුවක් වශයෙන් තමයි අද දවසේ මේ වැඩසටහන යථාර්ථයක් බවට පත් වෙන්නේ. ඉතින් මේ හැම සියලු දෙනාටමත් අපි පුණ්‍යානුමෝදනා සිදු කරනවා. ඉතින් අද දවසේ මේ වැඩසටහන යථාර්ථයක් බවට පත් කරන්ට මේ වැඩසටහන විකාශය කරවන්නට දායකත්වයක් දරනවා අපේ කඩුවේ අතුල ඥාන ස්වාමීන් වහන්සේගේ මෑණියන් ඒ මෑණියන්ටත් අපි පුණ්‍යානුමෝදනා සිදු කරනවා. ඉතින් විශේෂයෙන්ම අතුල ඥාන ස්වාමීන් වහන්සේ කියලා කියන අපේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමක් අපි එකට බොහෝ වැඩ කටයුතු සිදු කරනවා. ඉතින් මේ වැඩ කටයුත්තෙදිත් අපි උන්වහන්සේ සමග සාකච්ඡා කරලා තිනවා. ඉතින් වර්තමානයේ බුරුමේ සිට ඉඳගෙන විශාල ශාසනික සේවාවක් ඉටු කරන ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේගේ සියලු ශාසනික අභිමතාර්ථයන් ප්‍රාර්ථනා කරගන්නට යථාර්ථයක් වඩපත් වෙනට මේ මෑණියන්ගේ ඒ දායකත්වයන් පුණ්‍ය ආනුමෝදනාවක් වශයෙන් එතුමියගේ අදහසත් අපි මෙතෙන් එකතු කරනවා. ඒත් එක්කම විශේෂයෙන්ම ඒ අතුල ඥාන ස්වාමීන් වහන්සේගේ පියාණන්ට අපි නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. ඒ පවුලේ හැම සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවය, සෙත් සාන්තියක් වේවා. මේ සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට මේ ධර්මයේ sannivedanaya කරන්නට දරපු උත්සාහය විශේෂයෙන්ම ඒ පියානන්ත නිදුක් නිරෝගී භාවය පිණිස හේතු වේවා කියන ආශිර්වාදයට එක් කරමින් මේ වැඩසටහන සඳහා එකතු වෙච්චි ඔබ සැම සියලු දෙනාටත් මේ නිවන් මඟ විවර කරගෙන සුවසේ සුව ප්‍රතිපදාවෙන් නිවනින් සැනසෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව සිදු කරමින් අපි මේ වැඩසටහන අදට අවසන් කරනවා අපේ දේශනාව අවසන් කරනවා යම් කිසි ගැටලුවක් සාකච්ඡා කළ යුතු දෙයක් තියෙනවා නම් අපි හැමදාම වැඩසටහනේ අවසාන පැය භාගයේ කාලයක් අපි යොදා ගන්නවා මේ ප්‍රශ්න සාකච්ඡා කරන්නට ඒ නිසා මේ සාකච්ඡාව සඳහා අපි අවස්ථාව විවරණය කරමින් අපේ දේශනය මෙයින් අවසන් කරනවා ඔබ සැමට දරුවන් සරණයි සාදු සාදු සාදු අප්‍රමාණ පින් ස්වාමින්වහන්සේ එහෙමනම් මේ සඳහා සම්බන්ධ වී සිටින අපේ කල්යාණ මිත්‍රයන්ට ආරාධනා කරන්න කැමතියි. මේ අද දේශනාව සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව ස්වාමීන් වහන්සේ වෙත යොමු කරන්න කියලා. තෙරුවන් සරණයි පැතුම් මහත්මයා ඔබතුමාට පුළුවන් අන්මියුට් කරලා ඔබතුමාගේ ප්‍රශ්නය යොමු කරන්න දැන්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ එතකොට සයන්ස මහා විහාරයේ අර ගෝසාවක් නැගුණා කියනවනේ මේ විසුද්ධි මාර්ගය රචනා කළේ මෛත්‍රී බෝසත්ත්වයන් වහන්සේද කියලා. එතකොට ඇත්තටම සයන්ස මේ මෛත්‍රී බෝසත්ත්වයන් වහන්සේද? ඒක පිළිබඳව ඇත්තටම අපිට හරියටම උත්තරයක් දීමේ හැකියාවක් නැහැ අපිට. දැන් මේ බුද්ධ ගෝස්වාමීන් වහන්සේ මෛත්‍රී ගෝස්වාමීන් වහන්සේද කියලා. ඉතින් ඒක අපි දකින්නේ මහා විහාරීය මහරහතන් වහන්සේලා මහා විහාරයේ වැඩ සිටපු අතරම ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලා මේ විසුද්ධි මාර්ගයට දුන්නු වැදගත්කම. උන්වහන්සේලා මේ විසුද්ධි මාර්ගය දැකලා විසුද්ධි මාර්ගයේ සහ විසුද්ධි මාර්ගයේ රචනා කරපු කර්තෘ උන්වහන්සේට දුන්නු වැදගත්කම. ඉතින් මේ වාගේ ග්‍රන්ථයක් ලියන්න නම් බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ. ඒ නිසා මෛත්‍රී මහබෝසතාණන් වහන්සේ ඇවිල්ලා ලියපු ග්‍රන්ථයක්ද කියන ශබ්ද ഘോഷාවක්, ප්‍රීති ഘോഷාවක් පැවැත්වුවා කියලා සඳහන් කරන්නේ. ඉතින් ඒ පිළිබඳව අපිට ඒ නිසා හරියටම කියන්න බෑ මේ බුද්ධ ගෝස්වාමීන් වහන්සේ කියන්නේ මෛත්‍රී බෝසතාණන් වහන්සේද කියලා. ඉතින් ඒක පිළිබඳව මම අදහසක් පළ කරන්න ඇත්තටම කැමති නැහැ. එතනදී අපිට හෙළිවෙන දේ තමයි මේ විසුද්ධි මාර්ගය රචනා කරපු කර්තෘන් වහන්සේගේ ප්‍රඥාවේ තියෙන මහිමය උන්වහන්සේලා සමාන කරේ තවත් බුදු කෙනෙක්ගේ ප්‍රඥාවට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලන නිසා බුදුරජාණන් වහන්සේට නැවත වාරයක් ඇවිල්ලා මේ ග්‍රන්ථ ලියන්න හැකියාවක් නැහැ. ඊළඟට බුදු වෙන්න ඉන්නේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ. නිසා මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ ප්‍රඥාවට හා සමාන කෙනෙක් මේක රචනා කරා කියන අදහස. ඉතින් ඒ නිසා අපිට හෙළි වෙන්නේ ඒ තරම් මහ විහාරයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මේ විසුද්ධි මාර්ගය පිළිගත්තා බුදු ස්වාමීන් වහන්සේගේ ප්‍රඥාව පිළිගත්තා කියන කාරණය. මම හිතන්නේ පැහැදිලි ඇති කියලා හිතනවා. අද දවසේදී අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ අතිගාම්භීර සදහම් දේශනාව පැවැත්වා වූ රාජකීය පඬිත නම කියන අවසරයි අතිපූජනීය පහව ඥානාලෝක ස්වාමින් වහන්සේට අප විසින් රැස් කරගත්තා වූ ධර්ම ශ්‍රවණයේ වශයෙන් රැස් කරගත්තා වූ සියලුම පින් ඊටාම සපරිණ අනුමෝදන් කරන්න කැමැතියි. ඒ වගේම මතු අනාගතයේදී මේ දේශනාව ශ්‍රවණය කරන්නන් මින් රැස් කරගන්නා වූ සියලුම කුසල් සම්භාරිනුත් ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා මේ සියලු කුසල් බලයෙන් ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනීය කරන්නා වූ බෝධියකින් ඒ උතුම් අමා මහ නිවන් අවබෝධය සුවසේම ලබා ගැනීම සඳහා හේතු වාසනා වේවා මෙතෙන් පටන් ස්වාමීන් වහන්සේගේ අවසානාත්ම භාවයේ දක්වාම ත්‍රි හේතු උත්කෘෂ්ඨ කුසල් සිතකින්ම ප්‍රතිසන්දිය ලැබීම සඳහා මේ සියලු පින් හේතු වාසනා වේවා. උපනුපන් ආත්ම භාවයන්හිදී නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්නිය සඳහා ලැබීම සඳහා මේ සියලු පින් හේතු වාසනා වේවා. සෑම කල්හිම කල්යාණ මිත්‍ර ආශ්‍රය සම්මා ලැබීම සඳහා මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම ස්වාමින්වහන්සේ නමින් මේ අනන්ත සංසාරයේ පටන් මේ දක්වා මිය පරලෝ ගියා වූ සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ස්වාමීන් වහන්සේගේ අනන්ත සසර පටන් මේ දක්වා වූ කල්යාණ මිත්‍ර ගුරු වහන්සේලාට මේ සියලු පින්වත් අත්පත් වේවා. ඒ වගේම ස්වාමින් මේ සියලු පින් බලයෙන් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීව ස්වාමීන් වහන්සේ කරගෙන යනා වූ මේ සියලු සාසනික කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේවා. ඒ වගේම අද මේ දේශනාව පැවැත්වීමට අපට ආධාරෝපකාර වූ විසුද්ධි මාර්ගය නැමැති වූ ඒ මහා ග්‍රන්ථ රත්නය රචනා කළා වූ ඒ බුද්ධඝෝස ආචාර්යන් වහන්සේට මේ සියලු පින් අත්පත් වේවා. උන්වහන්සේ ප්‍රාර්ථනීය කරන්නා වූ බෝධියකින් සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම ඒ විසුද්ධි මාර්ගය රචනා කිරීමේදී ඒ සම්බන්ධ අවස්ථාවලදී උන්වහන්සේට යම් ආකාරයකින් හෝ උදව් උපකාර කළා වූ සියලු දෙනාට මේ පින් අත්පත් වේවා ඔවුන් ප්‍රාර්ථනීය කරන්නා වූ බෝධි වලින් සුවසේම තුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ සියලු පින් හේතු වාසනා වේවා ඒ වගේම අද දිනේදී මේ වැඩසටහන සම්බන්ධ වූ අප සියලු දෙනාටද තම තමන් ප්‍රාර්ථනීය කරන්නා වූ බෝධි වලින් සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා අප සියලු දෙනාටමද නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්නිය පිණිස මේ සියලු පින් හේතු වාසනා වේවා ඒ වගේම විශේෂයෙන්ම අද දිනේදී ඒ මේ ධර්මදේශනා දායකත්වයේ දරූ අපගේ කඩුවේ ලතුල ඥාන ස්වාමීන් වහන්සේගේ මෑණියන් වහන්සේටද ඒ පවුලේ සියලු දෙනාටද මේ සියලු පින්වත්පත් වේවා. ඔවුන් ප්‍රාර්ථනීය කරන්නා වූ බෝධි වලින් සුවසේ මුතුන් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසත් නිදුක් නිරෝගී දීර්ඝායස සම්පන්නිය පිණිසත් මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු එහෙමනම් අපි සියලු දෙනාම ස්වාමීන් වහන්සේට වන්දනා කරමු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදී තේරානං ආගතම් පටිපාටියා සද්දා සීලං දයාවාසං බුත පුත්තං නමාමහං සාදු සාදු සාදු දැයි සූපත් වේවා හැම සිළු දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට ලැබේවා තෙරුවන් සරණයි සිළු දිනාටම තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සංඝ සාදු සාදු සාදු එහෙමනම් ලබන සතියේ මේ වෙලාවටම හමු වෙන බලාපොරොත්තු වෙන සියලු දෙනාගේම සමුගන්නම් තෙරුවන් සරණයි